ගරු කටයුතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෑණිවරුන්ගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ ධර්ම දේශනා මාලාවේ තවත් එක අංකයකට මුල පුරණ්ඩය හදාන්නේ ඉසාසියලුම දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දත් පඨවි කසින මේකෝ සංජානාති උද්ධං අදෝ තිරියං අද්වයං අප්පමානං තීති කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අපි දත යුතුයයි හිතලා අපිට තනවා වඩා ගත යුතු වැඩි යුතු භාවනා කටයුතු 10ක් කර්මස්ථාන ඉදිරිපත් කරනවා මේ දසුත්තර සූත්‍රයේ ප්‍රශ්නයක් මාර්ගයෙන් කතමේ දස ධම්මා භාවේ තබ්බා කියලා. ඒ 10ක් සඳහන් වෙන තැන 10 නම් කරන්නේ දස කසිනායතනානි කියලා. ඒ දස කසින සාමාන්‍ය හරි ප්‍රසිද්ධයි යම් කිසි කෙනෙකුට අභිඥා පාදක කරගෙන මේ ධ්‍යාන ක්‍රීඩා කරනකොට මේ දස කසින වලින් සෑහෙන කොටසක් වැඩ ගන්නවා. ඒවා පාඨවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ නීල පීත ලෝහිත ඕදාත කියලා අටක් තියෙනවා. ඊට අමතරව මේ දස කසින වෙන්න මේකේ ආලෝක කසින අවකාශ කසින කියලා මේ දෙකත් එකතු කරාම දස කසින කියනවා. මේ කසින භාවනාවෙන් තමයි කසින භාවනාවෙත් අර මුල් කියපු අටෙන් තමයි මේ අභිඥා පාදක සමතයක් වඩන්නේ. එහෙම නැත්නම් 이르දි ප්‍රාතිහාර සඳහා හිත සකස් කරන්නේ. ඒ සඳහා ඒ පටවි කසිනේ ගත්තොත් අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ ඒක. ඒ පටවි කසිනේ ගත්තොත් ඒ පටවි කසිනේ මුල් කරගෙන කෙනෙකුට අපි මේ සාකච්ඡා කරන බාධක සාධක තේරුම් අරගත්තොත් ඒකට පළවෙනි ධානයට සමාදින්න පුළුවන්. ඊට පස්සේ ඒක රූප ධාන වශයෙන් මේ පටවි කසිනේම අරමුණු කරගෙන දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියලා යන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මේ සඳහන් වෙන දසවිනියක් වගේ තියෙන මේ ආකාශය පදනම් කරගත්ත නැත්නම් මේ පඨවි කසිනේ අභාවයේ පඨවි කසිනේ උගුලෙවාට පස්සේ ඇති වෙන කටිනුග්ඝාතම අවකාශය ගත්තාම අරූප ධානයට යන්න පුළුවන් ආකාසානං ඡායතනෙ ඊට පස්සේ විඥානං ඡායතනෙ ආකින්චඤ්ඤායතනෙ නේව සංඥානා සංඥාතනෙ කියලා අරූප ධාන හතරක් තියෙනවා. එතකොට පඨවි කසිනේ සම්බන්ධ කරන ධාන රූප හතරයි අරූප හතරයි අටක් කියලා ඉලක්කම් වලින් කියනවා. ඊට පස්සේ තේජෝ කසිනේ අරගත්තාම අර වගේම ධාන අටක් යන්න පුළුවන්. ඊපස්සේ වායෝ කසිනේ ආපෝ කසිනේ. ඊට පස්සේ නීල පීත ලෝහිතෝ දාත කියන මේ වර්ණ කසින 8ක් තියෙනවා. ඒ අටේමත් ධ්‍යාන 8ක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි කොල කැලක් අරගෙන කසින 8යි එකෙන් එකෙන් ලැබෙන ධ්‍යාන 8යි ගියාම 64ක කොටු එන චක්‍රයක් අපිට ලැබෙනවා වගු කියලා මට කියන්නේ. ඉතින් වගු දිගේ පුරුදු කරන්න ඕන. අපි දැන් මේ ඉගෙන ගන්න හදන එකේ පළවෙනි කඩුල්ල පයින් හැටි. එහෙම නැත්නම් මේ උපචාර සමාධියක ඉඳලා වගේ ධ්‍යාන මට්ටමකට අර්පණා සමාධියකට මේ පාඨ විකසිනේ මුල් කරගෙන යන්නේ කොහොමද කියන එකයි අපි ඉගෙන ගන්න හදන්නේ. ඒකට මේ පූර්විකාවක් වශයෙන් මම මේ මතක් කරන්නේ යම් හේයකින් යම් කිසි කෙනෙක් ඒ වගේ පාඨ විකසිනේ පළවෙනි ධ්‍යානට ආවන එයාට ඒක දිගේ 1 2 3 4 කියන රූප ධ්‍යානත් ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතන කියන අරූප ධානය හතරක් වෙච්චාම අටක් යන්න පුළුවන්. ඒ ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ යා ආපෝ කසිනේට සමවදින්න පුළුවන් නම් පටවි කසිනේ අටවෙනි ධානයට ගිහිල්ලා අටේ ඉඳලා ආයෙ එකට ඇවිල්ලා එකේ ඉඳලා ඊට පස්සේ තේ ආපෝ කසිනේ එකට යනවා. ඊට පස්සේ ඒකේ 1 2 3 4 වශයෙන් රූප ධාන හතරට ගිහිල්ලා ආපෝ කසිනේ හරහා ආකාසානං ඡායතේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ ඒව සංඥානා සංඥාතන කියන රූප අරූප ධාන අට ලැබලා ඊට පස්සේ අනුපිළිවෙන් ආපහු ඇවිල්ලා වායෝ කසිනේ ආපෝ කසිනේ තේජෝ කසිනේ වශයෙන් ගිහිලා ඊට පස්සේ නිල පිතු ලෝහිත කියන මේ හැම කසිනයක්ම අර අට ආකාරයකට වඩනවා ආරෝහණ අවරෝහණ වශයෙන් ඉතින් මේ රවුම කරකවන්න අමාරු මේක තමයි මේ පළවෙනි අපි මේ ඉගෙන ගන්න හදන පට විකසනයේ කසින පැත්තෙන් බලනකොට ඒ කියන්නේ දොරට වඩන වෙලාව ලැබෙන වෙලාව ඒක ලැබුවට පස්සේ ඒ අරමුණු මාරු කරමින් ශීඝ්‍රව යහට මැඩ යන්න පුළුවන් ගතියක් යෝගාවචරයට ලැබෙනවා ඊට පස්සේ කියනවා කොච්චර වෙලා යනවද කියලා බලන්න පටවි පටවි කසින එකේ ඉඳලා අන්තිමට ඕදාත කසිනේ උඩට ගිහිල්ලා එකට එන්න කොච්චර වෙලා යනවද කියලා. ඇත්තටම කියනවනම් පළවෙනි ධ්‍යානය ලබා ගන්නම පාට විකසිනේ අපි දවස් ගාණක් මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙලා ඉතින් අපිට විනාඩි 3-4ක් ඒ ඒ අත්දැකීමෙන් ඒ පරිචයෙන් සමාදින්න පුළුවන් තත්යක් එනවා. ඊට පස්සේ 2 3 4 5 6 8 ඊට පස්සේ 7 6 5 4 3 2 1 ඊට පස්සේ ඊගාවකට යනවා. මෙහෙම මෙහෙම කරන්න කොච්චර වෙලා යනවද? ඉතින් මේ චක්‍රයේ දිගට කරකව කරකව කරකව කරකව ඉඳලා ඒක ඒ රවුම කරකවන්න කොච්චර වෙලා යනවද කියලා ගුරුවරයාට කිව්වට පස්සේ ගුරුවරයා කියනවා මේක වේලාව පුළුවන් තරම් අඩු කරලා එක පැයකදී වගේ මේ 64ෙම හිත කරපවන්න උත්සාහ කරන්න කියලා ඒවට කියනවා ධ්‍යාන ක්‍රීඩා කියලා. ඊට පස්සේ කියනවා 1 3 5 7 ක්‍රමයට යන්න. ඊට පස්සේ 8 6 4 2ට එන්න. ඊට පස්සේ ඊගාව එකේ 1 3 5 7 8 6 4 7 කියලා පැන පැන පැන පැන යන්නේ කියලා. අන්න එහෙම කරලා කරලා කරලා කරලා මේක පැයකට දාලා පැය භාගයට දාලා අන්තිමට එක විනාඩියට මේ ඔක්කොම කරකවන්න පුළුවන් තත්ත්වයට යනකම්ම හිත මේ ධ්‍යාන ක්‍රීඩාවල වශී කරනවා කියලා මේක කියන්නේ. ඒ වශී කෙරුවට පස්සේ තමයි ඒ හිතකට අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය ලැබෙන්නේ නැත්තම් ස්වභාවයෙන් පුබ්බේ නිවාසානුසති ඥානෙට එහෙම නැත්තම් දිබ්බ චක්කු ඥානෙට ආශෝක්ෂය කර ඥානද ඉබ්බසෝත ඥාන වලට යන්න පුළුවන් වෙන්නේ මේ ධ්‍යාන ක්‍රීඩාවේ හිත හොඳටම කර්මණේ කර ගන්න ඕන. ඉතින් ඒක ඔය පාවොක් භාවනා ක්‍රමේ ඒ ස්වාමීන් වහන්සේ මේ කෂින භාවනාවේ දක්ෂාය අරගෙන පුරුදු කරනවා. ටික ටිකට පුරුදු කරනවා. ඒක ඔක්කොටම හරියනයි කියලා සහතිකයක් දෙන්න බෑ. හඳුඟක් වෙලාවට ඒ පෙර කල පිං ඇති අයට මේ වගේ කරගෙන යනකොට එයාට පහසුවක් තේරෙනවා. දිගටම ඒ ධ්‍යාන භාවනාවේ ධ්‍යාන ක්‍රීඩාවල කරමින් අර එකින් එකට එකින් එකට පැනගෙන යන්න පුළුවන් වෙලාව අඩු කරමින් පුහුණු කරන කිරීම හරහා තමයි අභිඥා පාදක ධ්‍යානෙට යන්නේ. ඉතින් මේක සාමාන්‍ය ඵල සූත්‍රය වගේ තැන්වල සරුවචනාංශේ මතක් කරනවා ඒ අජාසත් රජුරවණ්ඩ ඒ හිත හොඳට කර්මන්නේ කරගත්තට පස්සේ අදිෂ්ඨාන කරපුවාම පෙරකල පින අනුව ඒ ඒ අභිඥා පාළ වෙනවා කිය. ඉතින් ඒක විපස්සනා යෝගාවචරෙන්ට සාධාරණ නෑ කැප නෑ. මොකද ඒ ඇත්තෝ ඔය සමතය නැත්නම් සමාධිය එහෙම නැත්නම් ඒ ඒකෝදි භාවයේ අර්පණා මට්ටමට නගන්නේ ධ්‍යාන මට්ටමට නගන්නේ එයා ධ්‍යාන එලිපත්තට යනකම් යනවා ඒකට අපි කියන උපචාර සමාධිය කියලා ඒ උපචාර සමාධියේ ඉඳලා ධ්‍යාන මට්ටමට නැතුව විපස්සනාවට නැත්නම් ඒ නිමිත්තේ විපරිණාමයේ දකින්න යෝගා විපස්සනා යෝගාවචරය යනවා. සමත යෝගාවචරය නිමිතට බැසගෙන ඒ නිමිත්ත පාදක කරගෙන ওই කෙනට රූප අරූප ධ්‍යාන ලබනවා. ඉතින් ඒක නිසා මේ ක්‍රම දෙකෙන් බලාන යනකොට සාධාරණ නිගමනයකට එන්න පුළුවන්. මේ ධ්‍යාන ක්‍රීඩා සහ මේ සමත ක්‍රමේ කරන්න ඒ සඳහාම අපකප වෙච්ච සංඝ වංග වංශ නමකට එහෙම නැත්නම් පූර්ණ කාලීන භාවනා කරන කෙනෙකුට තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ සාමාන්‍ය ඔය පාවොක් භාවනා ක්‍රමය මේ මෑතකදී දිනු කරපු එකක් ওই පැත්තට. ඒක කියනවා මාස 8ක්වත් එක දිගට දිගට භාවනා කරුවොත් තමයි ඔය කියන හිත කර්මන්නේ කරගෙන ධ්‍යාන වලට යන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක දල මේ උපමානයක් මාස 8ක් විතර. ඉතින් ඒ නිසා ඒක නිකන් සංඝයාට අපවෙච්ච සංඝයාට කැපවෙච්ච දෙයක්. ඒකෙන් කියන්නේ ගිහියත් අන්න කරන්න බෑ කියලා. නමුත් ගිය ඇත්තෝ අර වගේ ඇප වෙනවා නම් කැප වෙනවා නම් කරගෙන යන්න පුළුවන්. විපස්සනා කරන වෙලාවේදී කරන්න මේ පට වියාපෝ තේජෝ වායෝ වගේ කියන දේවල් එහෙම නැත්නම් නීල පීත ලෝහිත ඕදාත කියන මේ භාවනා කරනකොට මේ ලැබෙන වර්ණ වර්ණ කසින අච්චර වෙලා ධ්‍යාන ක්‍රීඩාවට ගෙනියන්නේ එයා ඒක හරහා ලැබෙන සමාධිය හරහා ඒකට පාදක වෙච්ච අරමුණේ විපරිණාමය වෙනස් වෙන සුළු ගතිය එහෙම නැත්නම් කියනවා නම් ඇතිව නැති වෙන බව එක විදිහකට නොහිටින බව බලනවා. නැත්නම් අරමුණේ ආදීනව බලනවා. සමතිදී කරන්නේ අරමුණත් එක්ක මිත්‍ර වෙලා අරමුණට බැස ගැනීමක් කරන්න. ඉතින් මේ දෙක අනුව මේ සමත ක්‍රමය නැත්නම් සමත පූර්වංග ක්‍රමය පැවිද්දන් සඳහා එහෙම නැත්නම් ඒ සඳහාම අප කැපවිච්ඡාය සඳහාත් එහෙම නැත්නම් මේ විපස්සනා ක්‍රමය ඒ තරම්ම කාලය ඒක සඳහා වේල කරන්න ඕනේ නැති අභිඥා ගැන බලාපොරොත්තුවක් නැති වස්තුවක ස්වභාව ධර්මයේ අරමුණක තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගන්න කැමති කෙනාට ලබන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඒ නිසා කියනවා ඒ විපස්සනා ක්‍රමයට යනකොට ඒ කෙනාට ගොඩාක් කටු කරෝසනයි පාර. ඒ ඒ වෙලාවේ හදාගත්ත සමාධියකින් යන්නේ දැන් මේ දසකසින ආයතන කියන පැත්තින් යන සමතේ යන එකන හොඳ වාහනයක ඉඳගෙන යන්න වගේ වඩ තනා වඩා ගන්නලද සමතක ධානයක ඉඳගෙන තමයි යන්නේ. ඉතින් ඒක නිසා විපස්සනාට පෙළඹෙන කෙනා දැනගන්න ඕනේ මට ධාන පිටිවහලක් උපහාරයක් නැහැ. ඒ වගේම සමත සමාධික ලොකු හයියක් නැහැ. එතන එතන උපයන කරන සමාග සමාධියක් එක යන්නේ. එහෙම නැත්නම් කියනවා නම් ඒකෝදි භාවයක් කියන්නේ නිසා ඕනේ එන දෙයක් කාගෙන යන්න කැමති නම් ලෑස්ති වෙන එකයි තියෙන විපස්සනාවට. ඒ නිසා කියන විපස්සනාවට මූලික සුදුසුකමක් විදිහට ඒකේ නා සංසාර බය දක්නා ගතිය සංසාරේ දුක් දැවෙන දුක් සහිත කෙනෙකුට ඒ දුක පිච්චෙන මට්ටමක තියෙනවනම් විතරක් හිත හදා ගන්න පුළුවන් මේ මොන කරදර තිබුණත් මම මේ කාගෙන යනවායි කිය. ඉතින් එහෙම නැත්නම් එච්චරම සංවේගජනක වස්තු පහළ වෙලා නැහැ. ලොකු දුකක් ඇවිල්ලා නැත්නම් එයාට ඒ විපස්සනාවේ ඇති වෙන දුකට සාපේක්ෂව ඇති වෙන පීඩයට සාපේක්ෂව ගිහිල්ලා ආය සමත වඩලා ටික ටික ටික ටික ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා සමතය ගඟක් එකට වෙනකොට ඔරුවක් හදාගෙන පහුරක් හදාන එකට එනවා වගේ තේරෙනවා. තේරුම් ගන්න. විපස්සනාව කියලා කියන්නේ ගඟ දිය බොර දරුණුයි, දියවැල් අධිකයි, සීතලයි, කෙඳ පෙරලෙන්න පුළුවන්, මිනිමෝරු ඉන්න පුළුවන්. කිඹුලෝ ඉන්න පුළුවන්. නමුත් බලබලා ඉන්නේ පයින්. මොකද මේ ඉවුර ඒ තරම් භයානකයි. එහෙමනම් පැන්න. ඉතින් ඒ නිසා මේ පිළිබඳව කතා කරනකොට විශේෂයෙන් මේ තොරතුරු ගොඩක් විස්තර වෙන්නේ විසුද්ධි මාර්ගයක බලනකොට පේනවා. ඒ විසුද්ධි මාර්ගය කරන විග්‍රහය පැවිද්දන් සඳහා නැත්නම් පැවිදි භාෂාවෙන් තමයි යන්නේ. පන්සල් භාෂාවෙන් ලියලා තියෙන්නේ. ඒකට කියන්නේ පන්සල් භාෂාව කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ගිහියෝ කියවන්නේ නැහැ. කියවලා වැඩක් නැහැ. මොකද ගිහියන්ට ඒ වගේ යෙදිලා මේකේ කටයුතු කරන්න බෑ. ඉතින් නමුත් ගිහියෝ ඒ නිසා නම කපල හරින්නේ නැහැ. ඒගොල්ලන්ට මේකෙන් ගන්න උපදේශ අරගෙන විපස්සනාවට දාලා යන්න පුළුවන් අභිඥා පාදක කරගන්න නැතුව එහෙම නැත්නම් කියනනම් සමත ධානයේක සුඛය නැතුව එතන එතන තනවා වඩා ගන්න ලද සමාධියක යන්න පුළුවන්. ඉතින් මේ දෙක සංසන්දනය කරපු මේ බුරුමේ මට උගන්වපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ පණ්ඩිත අභිවත් ස්වාමීන් වහන්සේ විපස්සනා කරනකොට අර සමත යෝගාවචරයා බුද්ධි විඳින ඒ අත්දැකීම් විපස්සනා ඇහෙන් බලලා විස්තර කරලා තියෙනවා. ඒකට ඒ ස්වාමීන් වහන්සේ විපස්සනා ධානය කියන නමක් හදලා තියෙනවා. විපස්සනාෙන් ඇත්තටම ධානයක් ලැබෙන්නේ නැහැ. නමුත් ධානයක කෘත්‍ය සිද්ධ වෙනවා. එතකොට යෝගාවචරයට දැනගන්න පුළුවන්. මම කියන්නේ විපස්සනා යෝගාවචරයට දැනගන්න පුළුවන් භාවනාවේ අරමුණත් එක්ක යනකොට මෙන්න මේ කියන හරිය තමයි සමත කෙරුවානම් පළවෙනි ධානය කියන්නේ. මෙන්න මේ ප්‍රදේශයේ තමයි සමතේම් ගියානම් දෙවෙනි ධානය කියන්නේ. මේ ප්‍රදේශයේ තුන මේ ප්‍රදේශයේ හතර කියලා අර රූප ධාන හතර පැත්ත ඒ ශාංශය දැන් අවුරුදු 30කට විතර ඉස්සල්ලා ලිඛිතව ඉදිරිපත් කරා පාඨකයන්ට තාම කවුරුත් ඒකට විරෝධය පාලා නැහැ. ඒක එහෙම පිළිගත්ත මතයක් බාටපත් වෙලා තියෙනවා. ඒ වාගේම තව ඉස්සරහට ගියොත් අරමුණත් එක්ක යන ගමනේදී අර රූප ධාන ඉක්මවලා පාඨ විකසිනේ අරගෙන බැලුවත් ආනාපානේ අරගෙන බැලුවත් පිම්බීම හැකිලිම අරගෙන බැලුවත් ඉඳගෙන ඉන්න ඉරියව බැලුවත් විශේෂයක් කියලා කිව්ව සක්මන් කරත් ඒ යෝගාවචරයට තමන් භාවනා කරන අරමුණට සාපේක්ෂව අරමුණ නැතුව සතිය පිහිටන අවස්ථාවක් අහුවෙනවා. එතකොට ඒක නිකන් අරමුණු නැතිව පවත්තන සතියක් නිසා අරූප පැත්තට අර වගේම සරල සමාන්තර ගතියක් පෙන්වනවා. ඒකේ විස්තර දැක ගන්න පුළුවන් ඒ ආකාසානං ඡායතනෙන් පෙන්වන්නට හදන සමත ලකුණු සමත නිමිති සමත පිළිඹුව විපස්සනා කරනකොටත් අහු වෙනවා. ඒ වගේම විඥානං ඡායතනෙ කියලා පෙන්වන්නට හදන ඒ අරූප ධ්‍යාන වල ලකුණු භාවනා කරනකොට විපස්සනා යෝගාවචරයට එහෙම ධ්‍යාන වලට නොගියට ඒ ලකුණු පහුවෙන අවස්ථාව හොඳටම සූත්‍රමය ඥානෙ තියෙනවනම් හොඳටම චින්තාමය ඥානෙ තියෙනවනම් අල්ලන්න පුළුවන්. ඒ වගේම ආකින්චා ඥායතන කියන්නේ කිසිත් නැතිව මොනවත්ක්ම නමක් කියන්න බැරි සතියක් තියෙනවා සමාධියක් තියෙනවා කිසිත් නැහැ කියලා. නැති කිංචි ආකින්චන. ඊට පස්සේ තමයි නේව සංඥා නා සංඥායතන කියන විදිහට තියෙනවා තමයි තියෙන හරියක් සංඥා විතරයි. දුක තියෙනවා නම් දුකත් සංඥාවක්. සැප කියනවනම් සැපත් සංඥාවක්. පඨවි කියනවනම් පඨවි කියන්නේ සංඥාවක් විතරයි. ආපෝ තේජෝ වායෝ කියන්නේ සංඥා විතරයි. ආනපන තියෙනවනම් සංඥා විතරයි කියලා ඒ සමත සමාන්තර ගතියකුත් යන්න පුළුවන්. ඒ නිසා ඒක අපි මේ දස කසින ගැන කතා කරන මේ වෙලාවේදී නිකං පූර්විකා වශයෙන් දැනගන්න ඕනේ. නමුත් යම්කිසි කෙනෙකුට විපස්සනා පැත්තෙන් නම් යන්න ඕනේ ඌව මට අවශ්‍ය නැහැ මට ඕන කළ දේ සසන කෙලවර කරන්න කියලා මම නොදැනගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. නොදැනගත්තට අවශ්‍ය ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් තේරවාදයේ තියෙන රසවත් ධර්ම ඕජාවක් මෙතන තියෙන්නේ. කැමැතිනම් විපස්සනාවෙන් ගිහිල්ලා හෝ ඊට ප්‍රස්තාවක් ලැබුණාම මේක කරලා බලන්න පුළුවන්. තමන්ට විවේක ස්ථානයක් නැත්නම් ඊට පහසු විවේකය පහසුකම් ටික ලැබුණොත් කරලා බලන්න පුළුවන්. ඒ කරලා බැලුවොත් ලැබෙන ලාභේ තමයි අර ගමනට හොඳ මේ සුඛෝපභෝගී වාහනයක් ලැබෙනවා වගේ. විපස්සනා කරන එකනා එහෙම වාහනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පයින් හරි යනවා. ඔරුවක් හදනකම් ඉන්නේ ගඟට පැන්න පීනවා. එහෙම නැත්තම් කියනවා සමත භාවනාව කියන එක දුනු ආයෙක් පැත්තක හයි කරලා තියෙන එල්ලෙට ඉඳගෙන දුන්න අටවගෙන මානගෙන හරියට විද විද ඉන්නවා වගේ. ඉතින් ඒත් අමාරුයි ඒ දුනුදී අමුණගෙන හරියට ඊතලේ ගස්සනකොට එල්ලේ දිහාට යයිද කියලා. නමුත් කරගෙන කරගෙන ඉන්නකොට යාට එල්ලේට හරියට අන්තිමට කියන තිත්තට වෙඩි තියන්න පුළුවන් වෙනවා. අන්නේ තිත්තට වෙඩි තියන එකට අපි ඒකාග්‍ර වෙනවයි කියලා කියනවා. විපස්සනාවේ තියෙන්නේ එහෙම ඉෂ්චිරව හිටවපු ටාගට් බෝඩ් එකකට එල්ලේකට වෙඩි තියනවා නෙවෙයි සතා පණිද්දි පයින් බිම්මට වෙඩි තියන එකක් තියෙනවා. ඉතින් ඒ කාට වැඩි හුඟක් සෙල්ලක්කාරයි. හැබැයි වැදුනොත් හරිම සතුටේ ලැබෙන සුළුයි. නතර කරලා තියෙන එල්ලේකට වෙඩි වැඩිය දුවන පිම්මට සතාට වෙඩි තියනවා වගේ. ඉතින් ඒක සමහරව අර ටාගට් ලයිල් එකට වෙදිචීතිය පුරුදු වෙනට වැඩිය කම්මෝගෝචිකාගෝ කියලා සතා තිනකොට ඇදලා අරිනවා. ඉතින් හරි ගියොත් සෙල්ලක්කාරයි හරිම රැඩිකල් කියලා කියනවා. එහෙම නැත්නම් සම්ප්‍රදායට නෙවෙයි. ඒක කියනවා පිටතර කරනකොට මේක මේ පාටවයි කසෙන් අදහන එකක් නෙවෙයි. ඒ කාට හරි කොකෙකුට වෙඩි තියන්න ඕනේ නම් ඊතලේ මේ හැයින් ගිහිල්ලා එහා හැයින් එන්න ඒක දක්ෂ දුණු අයගේ දක්ෂකමක්. එයා කරන්නේ කොකා ඉස්සරහා බලන ඉඳද්දී මේ පැත්තෙන් ඊතලයක් එවනවා. ඊතලයේ අගට පොඩි තල්කොලයක් ගැට ගහලා. ඒ තල්කොලේ ශ්‍රීෂ් ගාගෙන එනකොට කොකා මෙහෙම හැරෙනවා. හැරෙනකොට ඊතලේ යන්නේ මේ අයින් ගිහලා යහින් එන්නේ. ඒ තල්කොලෙන් තමයි සතා හරවන්නේ. ඉතින් එතකොට යනකම් කන ගාවින් අරින්න ඕනේ ඊතලේ. එතකොටම සතා කරන්නේ හැරෙන එක ඉඳගෙන ඉහා පැත්තට යනවා. වෙන්න පුළුවන් දේවල්. හැබැයි කලින් කියන්න බෑ. විපස්සනාවේ තියෙනේ වගේ කොකාගේ මේ පැත්තෙන් ගිහලා එහා පැත්තෙන් එන්න තියෙන තැබිල්ලක් තියෙන්නේ. ඉතින් හරි ගියේ නැහැ කියලා අඬන්න එපා. හරි ගියොත් පුදුමයි. හරි ගියොත් පුදුමයි. නිසා විපස්සනා කරන කට්ටියට චතුරු ගන්න ඉඩක් නැහැ. ඒගොල්ලෝ ඒ තරම්ම සංසාරේ බය තේරෙන්න ඕනේ. දැවෙන ප්‍රශ්නයක් තියෙනවා නම් කියන උත්තරයක් තියෙනවා. හැබැයි ඒකෙදී මේ උණු උණු බත් ඉල්ලන්න එපා. පොද්දට ඉන්දියා මෙව දාලා තියෙයි කියලා හිතන්න එපා. උම්මලකට කෑලි. නෑ උඹට හම්බෙන්නේ පතෝලයි බතයි කහබම් ඵලයක්. මේකෙන් බලන්න පුළුවන් එහෙම නැතුව යන්න ඕනේ නම් උරු හදාන එකට වෙන්න. එතන යන්න ඕන නම් ටාගට් වලට වෙඩි තියලා වෙඩි තියලා පුරුදු වෙලා පෙම්මට වෙඩි තියන්නේ මේක බොහෝම දුර දිග යන ගමනක්. හිමීට හිමීට හිමීට හිමීට කාලයක් යන වෙලාව. ඉතින් සම මේ දෙකම දැනගත්තාම සුත්ත මේ වශයෙන් දැනගත්තාම ලාභයක් තියෙනවා. ලාභයක් තියෙනවා. මම මේ පහු කරන්නේ අසවල් ස්ථානේ සමත වශයෙන් ඕක ගෙනිච්චනම් ඕකට මෙච්චර කාලයක් ගන්න. නමුත් මම පොට්ට chance එකට වගේ දෙන්න ඇවිල්ලා තියෙනවා. හෙට එන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ලබාගත් දේ, උපයාගත් දේ දිගටම කොහොමද පවත්න්නේ? ඒකට විපස්සනා කරන එක්කනට තමන්ම දැනුව ලබා ගන්න. තමන්ම සාමාන්‍ය බුද්ධිය යොදා ගන්න ඕනේ. ඒ යොදා ගන්නකොට දෙවෙනි සැරේ පටන් ගන්නකොට ආයෙ මුලින් ඉඳලා පටන් ගන්න වෙනවා. සමථ වගේ සදාගත්ත පදනමක් හෝ සමාධියක් නැහැ. ආයෙ මුලින් ඉඳලා යන්නේ. මුලදලා යන්න ගියාම විශාල සද්ධාාවක් අවශ්‍යයි. විශාල සතියක් අවශ්‍යයි. විශාල සීලයක් අවශ්‍යයි. ඉතින් එහෙම කරගෙන යන ක්‍රමේ තමයි ਸਰුවචනන්සේ ලෝකයට අලුතෙන් එකතු කරපු ක්‍රමය. ඊට ඉස්සර සමතේ තිබුණා ධ්‍යාන ශපයට මිසක නිවනට නෙවෙයි. නමුත් විපස්සනා විගණගත් විපස්සනා පුරුදු කරපු විපස්සනාව අපට අනුමත කරපු ਸਰුවචනන්සේ සමතේ විහි කරේ නැහැ. ඒක තියලා තියෙනවා කැමති වෙලාවට කරගන්න. ඉතින් ඒ විදිහට යනකොට මේ සමත භාවනා විපස්සනා භාවනා කියන දෙක දෙපැත්තට බෙදෙන හෝ එහෙම නැත්නම් කියනවනම් මේ දෙක වෙන් කරන ලකුණට පෙන්වන්නේ සමත භාවනාව උපචාර සමාධියට ඇවිල්ලා උපචාරයේ ඉක්මවල අර්පණාවට වැටෙනවා. ඒ කියන්නේ මිදුලට ගොඩ වෙලා මිදුලෙන් ගෙට යනවා කියලා වගේ. විපස්සනා සමාධිය මිදුලට ඇවිල්ලා වැඩ පටන් ගන්නවා ගෙට ගොඩ වෙන්නේ නැහැ. අවශ්‍ය තැනට ආවා උපචාරය කියලා කියන්නේ සාමාන්‍ය මිදුලට. ඔය සක්මනක් හදනකොට ඔය 10 කුටිය මට ලොකු සංසයට හදව සක්මන මම දැන් පාවිච්චි කරනවා. සක්මන හදනවා මීටර් මීටර් නුනේ ඒ දවස්වල රියන් තුනක් පළලට ඒක වටේට දියාගලක් හදලා දියාගල වටේට රියනක උපචාරයක් තියෙනවා. තියෙනක වටේට ඊට අඟල් හතරක් පල්ලෙහායි මිදුලක් තියෙනවා. සක්මන්ට මිදුල. ඒකෙන් තමයි තෙදෙන්නේ. නිකන් හතරස් කොටුව හැදුවට සක්මණක තිදක් එන්නේ නැහැ. සක්මණේ තිද එන්නේ වටේට දියාගලක් බඳිනවා. දියාගලෙන් වටේට තව රියනක උපචාරයක් තියෙනවා. උපචාරය කියලා කියන්නේ මිදුලට. ඉතින් මේ උපචාර සමාධිය සහ අර්පණ සමාධිය දෙක අතර වෙනසත් ඒ වගේම පටිභාග නිමිත්තත් උපචාර සමාධියත් අතර වෙනසක් කියන එක මේ විසුද්ධි මාර්ගයේ තමයි අපිට තියෙන මේවා විස්තර කරන පොත. ඒ කියන්නේ කොහොමද මේකේ වෙනස කියලා. ඉතින් මේක සමහර විටක මෙතන භාවනා කරන්න ඇත්තු මේ ඔක්කොම භාවනා අත්දැකීම් වශයෙන් පැනලා ඇති. නමුත් මේ පණින්නේ අසවල් තැනේ කියලා නොදැනින්නත් ඇති. ඒක පාඩුවක් නෑ. නමුත් දැනගෙන හිටියොත් මොකද්ද ලාභේ? තව කෙනෙකුට කියලා දෙන්න ගියොත් ලාභයි. දැන් උතන් තමයි ඔය මට්ටම ඕකෙන් පයින් එතන මේකයි කියලා. නමුත් සමහරු මේක ඉගෙන ගත්තට පස්සේ ඕක ඊළඟන අඩ අඩ භාවනා කරනවා කවදාවත් ලැබෙන්නේ අර පොත්වල වෙහෙම තිබුණා මම ඉතින් තටමනවා එහෙම තියා. තටමැව්වට ළමයි හම්බෙන්නේ නැහැ බොක්කේ බබා ඉන්න ඕනේ. බොක්කේ බබා නැතුව තටමැව්වට මේ ළමයි හම්බෙන්නේ. ඉතින් ඒ දෙක පටලවාගත්ත ගතිය තමයි වැඩි. මේ සුත්තමේ ඥානෙ දුන්නාම ඒගොල්ලෝ ඒව බලනවා, ඒව ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන්න ගියොත් ලැබෙන්නේ නැහැ. නමුත් මේ අද ඔය කියන බණේ සඳහන් කරලා තියෙන මේ දැනගත්ත පළියට බාධා නොවෙන්නත් පාවිච්චි කරන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා. සුතමේ වශයෙන් තියාගෙන ඒක බාධා කරගන්නේ නැහැ. නමුත් හැම වෙලාවෙම භාවනාව අත්දැකීම ඉස්සර කරගෙන යනවා සුතමේ ඥාන පිටිපස්සෙන් තියාගෙන. නමුත් අර ප්‍රතිඵල අපේක්ෂා කරන හුඟ දෙනෙක් අර සුතමේ ඇහිච්ච දේ කර බලනද හිත තත්වගත කරගෙන අරක වේවා මේක වේවා කියලා හිත හිතා භාවනා කරුවොත් ඒ භාවනා වර්ධනයේට අවංක භාවයට අහිංසකකමට ලොකු බාධාවක් වෙනවා. ඒක වෙන්නේ ගොඩක් වෙලාට බෞද්ධයාට විතරයි. මොකද බෞද්ධයා පොත දන්නවනේ. අබෞද්ධ කෙනෙක් භාවනා කරනකොට ඒගොල්ලෝ පොත දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් භාවනා කරන්න වෙන දේ කියනවා. බෞද්ධයා ඒක පෙරලා බල්ලා කියන්නේ අහවල් පොතේ මෙහෙම තිබුණා මේකේ නම් පළවෙනි ධ්‍යාන වෙන්නේ නැති මේ පොතේ මෙහෙම තිබ්බා එහෙනම් මට දෙවෙනි ධ්‍යාන වෙන්නේ නැති කියලා භාවනා ගමන පැත්තකදීදී තමයි ළඟා වෙච්ච ඒ මට්ටම් ගැන වෙහෙස වෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ පැත්ත මම සාමාන්‍යයෙන් කතා නොකර අතහැරලා තිබ්බේ. නමුත් මේ සදුස්සර තූත්‍රේ ආපු නිසා මේක මේ දස කසින ආයතන කියන එකෙන් ආපු නිසා මම විස්තර කරන්න බලාපොරොත්තු වුණා. ඒත් මම දන්නවා පැහැදිලිව මගෙන් යම් වැරද්දක් වෙනවා නම් විසුද්ධි මාර්ගය පොත බලාගත්තොත් මේ මේතරතුරු ගොඩාක් දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ තාක්කල් මේ පාඨවි කසින කියන පළවෙනි දස කසින ආයතන වලින් පළවෙනි කසිනේ අරගෙන අපි ඉගෙන ගත්තේ ඒකට උදව් ආධාර කරන සප්පාය කරුණු හත. මේ දේ හත කරගෙන යනකොට ඒ වාගේම බාධා කරුණු 10කුත් අපේ පොත විසුද්ධි මාර්ගය පෙළ ගැසලා තියෙනවා. ඒ බාධක කරුණු ලියලා තියෙන්නේ පන්සල් භාෂාවේ. භික්ෂුවකට වෙන හැටියට. නමුත් ඒක අපිට හරව ගන්න පුළුවන් ඕනනම් ගිහියත් හඬත් මේක වෙන්න පුළුවන් කියලා. ඒකට ගිහියත් තේරුම් අරගන්න ඕනේ භාවනා කරන ගමන් අන්නේ බාධා කරන කරුණු තියෙනවනම් ඒවා උපක්‍රමයෙන් ප්‍රයෝගයෙන් අයින් කරගත්තේ නැත්නම් භාවනා ගමන හිර වෙනවා. ඒවා නිකන් හරියට විපස්සනාදී හම්බෙන විපස්සනා උපක්ලේශ වාගේ. භාවනා කරන කෙනාට සාමාන්‍ය ලෝකයා හිතනවනේ මේ ලැබීමක් කියලා දෙයක් භව සම්පatti කියලා දෙයක්. අන්නේ භව සම්පatti මෙතනදී භවනාට බාධාවට හිටිනවා. ඒ නිසා අපි මෙතෙක් කල් ආසාවෙන් ජීවිතේ කොට ගහගත්ත බොහෝ දේවල් භවනාවේ දියුණුව වෙනුවේ අපකප කරන්න වෙනවා. ඒකේ නාම ධර්ම කොටස් අරූප කොටස් ගොඩාක් නැත්නම් 10ක් විදර්ශනා උපක්‍රේය වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒත් විසුද්ධි මාර්ගයේ මහායාන පොත්වල 50ක් සඳහන් කරලා තියෙනවා. භාවනා කරනකොට තමට ලැබෙන අත්දැකීම් බොහෝ විට බාධාවට හිටිනවා. ගමනක් යනකොට මගදී හම්බෙන කට්ටිය නිසා ගමන බාධා වෙනවා. මෙතන පෙන්නලා දීලා තියෙනවා භෞතික දේවල් 10ක්. ඒ 10 වෙනදක් අපි හිතන්නේ ලොකු ලාභ කියලා. මොකද මේ භාවනාදී ඒකාග්‍ර භාවයට එහෙම නැත්නම් කියන ඒකෝදි භාවයට මේවා බාධා වෙන්න පුළුවන් නිසා යෝගාවචරය මේක සුත්ත මේ වශයෙන් දැනගෙන භාවනාදී යම් තැනක හිර වෙනවා නම් ඉදිරියට ය아가න්න බැරි නම් මේ මෙතනින් කොක්ක වැදිලා තියනවාද මෙතනින් හිර වෙලා තියනවාද කියලා දැන ගැනීමට යෝගාවචරයටම පොඩි අත්දලක් ලැබෙනවා. ඒකෙදිත් මේ සමත භාවනාවේදී අපි මේ කතා කරන කසින වර්ධන වර්ධනයේදී ප්‍රධානම බාධා වෙන්නේ Taman ඉන්න gederin තමයි. ආවාසය. ඉතල අපි කිව්වා හොඳ ආවාසයක් තියෙන්න ඕනේ භාවනා පටන් ගන්න. නමුත් Taman ඉන්න gederak බොහෝ විට මේ වැඩේට හරියන්නේ නැහැ. ඒකයි අපි මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා දවස් දෙක තුනක් ගත කරන්නේ. ඒක නිසා ගිහි කෙනෙක් ගත්තොත් ආයෙ යන්නේ ගෙදරනේ. ගෙදර ගියාට පස්සේ ආයෙ වැටෙන්නේ තමයි හිටපු මේ මගේ ගේ කියන එකට. ඉතින් ඒක කොච්චර දුරට අර තියාගෙන හදාගත්ත භාවනාව සමතේ කඩනවද? ගෙදරදී කරපුවාම ඇයි මේක මේ විදිහට හරියන්නේ නැත්තේ කියලා ගෙදර මිනිස්සුන්ට දොස් කියන්න බෑ. gedetta dos කියන්න බෑ යෝගාවචරය දැනගන්න ඕනේ භාවනා හැදෙන්නේ මේ පරිසරේ මේ පරිසරේ හැදෙන්නේ හැදෙන්නේ නැති එකට ඒ පරිසරයට බැනලා වැඩක් නැහැ Taman හැදෙන පරිසරයට යන්න ඕනේ තම්බි කන්ද ගාවට යනවා මිසක්කා කන්ද තම්බි ගාවට එන්නේ නැහැ මේක යෝගාවචරයට තේරෙන්නේ නැහැ එයා හිතනවා මම භාවනා කරන නිසා දැන් කන්ද එන්න ඕනේ මයි ගාවට කියලා නෑ ඒක නෙමෙයි කන්ද ගාවට උඹ ඵලයන්කෝ ඉතින් අන්නේ කැපකිරීම මෙතන අවශ්‍යයි මේ මේ ළඟදි වෙච්ච එකක් ඒ ගෑන්න මේ කාව අපේ සතිපාසලට. කතා කරනකොටම දැනගත්තා එදාම ඇවිල්ලා හිටියේ ඇල්ලුවා කියන්නේ බොහොම කතා කරන දෙයක් නෑ කාරණාව ඇල්ලුවා. ඊට පස්සේ මං කෝ මට තේිනවාට මෙහෙම වෙනවා කියලා ඔයන් ඩෝන අපිත් එක්ක මේ අද කරන සාකච්ඡාවට. මේ සාකච්ඡාව බොහොම ඉහළ සාකච්ඡාවක් මන් දන්නෙත් නෑ වරෙන් කියලා. ඉතින් මේ ළමයා ගෙදර ගිහිල්ලා අම්මට කිව්වලු අම්මා මෙන්න මෙහෙමයි සතිපාසල පුදුමාකාර වෙනසක් මට අද ඇති වුණා මම ඉස්සලම දවසේ ගියේ ඒක මට තේරෙන මේක අල්ලගන්න පුළුවන් කියලා ඒක නිසා මෙන්න මෙහෙමයි gedara වැඩ වෙන්න ඕන කියලා කියන අම්මට කිව්වලු මේ ඔබ ওই මගුල් සතිපාසලේ කරපන් මේක මගේ gedara මේක මට ඕන විදිහට ඉන්න ඕනේ කිව්වා ඊළඟ මේක හොඳ හොඳ අම්මා හරි හරි ඒක හරි හරි කියලා තාත්තට කියලා කිව්වලු මේක අම්මත් එක්ක කරන්න බෑ කියලා සතිපාසල රොන්න සතිපාසල ඵලයක් මේක මගේ gedara ඕව කරන්න බෑ. ඉතින් ළමයට අවශ්‍ය දේ ළමයට තේරුණාට ඒ අම්මා පිළිගන්න කැමති නැහැ. හොඳ වෙලාවට තාත්තා පිළිගන්න නිසා ඒ ළමයට සතිපාසල ගිල කරන්න පුළුවන්. ඒ නිසා අපි ගෙවල් වලට ගියාම අපේ වැඩේ මේ කරගෙන ගිය වැඩේ ඒ තාලෙම වෙන්නේ නැහැ. විචි නැති වෙච්චාම අපි ගෙදර මිනිස්සු රේඩියක දාන්න බයිනෝ. ගෙදර මිනිස්සු හයියෙන් දොර වහනකොට වඩින බයිනෝ. ගෙදර මිනිස්සු සීරි සීරි මලු හොල්ලනකොට බයිනෝ. පිඟම් බලන් එක එක දට්ටු කරනකොට බයිනෝ. ඉකිලි කියන උඹලට තේරෙන්නේ නැහැ මේ භාවනා මධ්‍යස්ථානේ. ඉතින් කියන මේක භාවනා මධ්‍යස්ථානයක් නෙවෙයි මේ කුස්සියනේ. ඔයා ඔයාගේ වැඩක් කරගන්නේ. ඒදී ඊට පස්සේ කියනවා මම අපායේ තමයි යන්නේ. බලපන් මේ මම මේ සිල්වන්තයෙක්, ගුණවන්තයෙක් භාවනා කරන කෙනෙක්. මම මේ ගෙදර හදා ගන්න හදනකොට භාවනා කරන්න හරියට උඹලා ඔක්කොම කරදර කරනවා. ඉන්නේ ඒ මිනිස්සුගේ කරදරයක් නැහැ. අපි මේ වැරදි තැන ගියොත් හරියන්නේ නැහැ. ඒ නිසා ආවාසය දැන් අද ලංකාවේ තියෙන පැවිද්දන් අතර තියෙන ස්වභාවය ගත්තොත් අපි ආවාසය කියලා කියනවා පන්සලට. ඉතින් අද පන්සලක එහෙම භාවනා කරන වාතාවරණයක් නැහැ. දැන් අපි දන්න අවුරුදු 30 40 ඇතුළත යම් යම් තැන් භාවනා කරන විදිහට පොඩ පොඩ හදාගෙන යනවා. නැත්තම් පන්සලකට ගියාම මේ ඒ ආවාසය ඇත්තටම හදලා තියෙන්නේ මේ නිවන් දකින්න. මොකද පන්සලක තියෙන ප්‍රධානම අංග සලකනකොට ඒකට ලොකු ලවුඩ් ස්පීකර් සෙට් එකක් තියෙන්න ඕනේ. ඊටම නැත්තම් විශාල කොඩි ගෙජ්ජි හොල්ලන තැනක් තියෙන්න ඕනේ. ගාන්ට අර කුරුණක් තියෙන්න ඕනේ. සක්මනක් ඒක අවශ්‍ය නැහැ. ඒව එහෙම අත්‍යවශ්‍ය කොටස් නෙවෙයි. ඒ නිසා බලන්න ඔය බුදුසරණ පත්‍රයේ මම දවස් දෙකක් බැලුවා. පන්සලකට අත්‍යවශ්‍ය අංග කියලා ලිස්ට් එකක් දාලා තියෙනවා. විශේෂයෙන්ම රජෙන් ආධාර ගන්න ඕන වෙච්චාම ඉතින් මම බැලුවා කවදද මේ අත්‍යවශ්‍ය අංග වලට මේ තිබිච්ච අත්‍යවශ්‍ය සක්මනේ ඉන්නේ කවද්ද කියලා. ඉතින් මේ වගේ තැනකට කියලා භාවනා කරන්න ගියාට ඒක සිද්ධි වෙලා නැහැනේ. ස්ථානේ සිද්ධි වෙලා නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලා පැවිදි වෙලා යන්නේ නම් ඕකට ගියාට පස්සේ ඒ වාතාවරණේ නැහැ. ඉතින් කොච්චර උත්සාහ කරත් ඒ අවුල් වෙච්ච වාතාවරණයක ආධුනිකයට අමාරුයි වාතාවරණය හදාගන්න. මොකද එයාගේ භාවනා එච්චර ශක්තිමත් නැති අම හොඳට භාවනා කරපු කෙනෙකුට නම් තමන්ගේ පරිසරය තමන්ට හදාගන්න පුළුවන් භාවනා ශක්තියෙන්. ඒක නිසා බැරිම නෑ. ඒත් ආධුනිකයට බෑ. ඒ නිසා දැනගන්න ඕනේ මේ ආවාස පලිබෝධයේ තියනවාද කියලා. ආවාස පලිබෝධි කියලා කියන්නේ ඒක බැලූ බැල්මට හිත සංසිඳන පරිසරයක් නෙවෙයි නම් ඒකේ හරි අමාරුයි අර මේ වෙනද ඇති කරගත්ත සතිය සමාධිය දියුණු කරගන්න. ඒ වගේම ඒ මේ සංඝයාට තියෙන බාධකයක් පෙන්නනවා. ඒ සංඝයාට සිව්පසේ දෙන එහෙම නැත්නම් සීතු දාන දෙන කුල යම් ආපුවාම භික්ෂුන් වහන්සේලා භාවනා කරනවා හම්බෙන්න බෑ කියලා කියන්න බෑ. ඒන කෙනාට උපස්ථාන කරන්න ඕනේ. ඒ ඒ එන අයගේ කවදට දාන දෙන්නේ මෙච්චර සංඝයා ගානක් ඉන්නවා මෙහෙම කරන්න ඕනේ කියලා ඒ සංඝයායකට සැදී පැහැදී ඉන්න ඕනේ. මම සමහර වෙලාවලට ඇවිදිනකොට යන්න වෙනවා මට මේ පන්සල්වානේ මේ ස්වාමීන් වහන්සලාට එක චිත්තක්ෂණයක් නැහැ විවේක වෙන්න. කොයි වෙලාවෙ සෙනගේ ඉඳන්නේ එන හැම වෙලාවෙම හැම කෙනාටම අපකප වෙලා ඉන්න ඕනේ. විශේෂයෙන්ම අපි කියන කුලයන් කියලා කියන්නේ ඒ භාව මේ උපස්ථාන කුල කියලා වට කියන්නේ. ඒ පන්සලකට කොහොම හරි එක්කෙනෙක් දෙන්නේ පවුල් වශයෙන් බැඳිලා ඒකට උදව් කරනවා. ඉතින් ඒ කෙනෙක් එන වෙලාවේ හාමුදුරුවෝ හිටියේ නැත්නම් ඒක නෑ හිට නරක කරගන්න. අපි ගියා හාමුදුරුවෝ හිටියේ නෑ. ඒගොල්ලන් කිව්වොත් මේ වෙලාවේ හාමුදුරුවෝ සක්මන් කරනවා එහෙම නැත්නම් හාමුදුරුවෝ භාවනා කරනවා කියලා ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ එන්නේ කවදාකවත් බණක් අහන්නත් නෙවෙයි. අර කුලපක භික්ෂුන් වහන්සේ බල්ලයන්ද විතරයි. ඉතින් ඒක අර එක තැනක බොහෝ විස්ස සංඝයා එක තැනක ඉඳ ගියාම මේ කුලයන්ගෙන් ඇතිවෙනා වූ බාධාව සිද්ධ වෙනවා. දැන් අපි ගත්තොත් ලංකාවේ ඉන්නකොට ගිහියන්ගේ ලංකාවේ ඉන්නකොට අපේ ගෙදරට කොයි වෙලාවෙ අමුත් එක්ක එයිද කියලා අපිට කියන්න බෑනේ. ඔය පිටරටකට අමුත් එක්ක එනවනම් කල්ැතුව කියලා එන්න ඕනේ. නැත්තම් දොර අරින්නේ නැහැ. කල්ලාතෝ අපොයින්ට්මන්ට් එකක් දාලා අහවලා එන්න ඕනේ. නැත්නම් කවුරුවත් අරින්නේ ආවොත් එයාගේ ඩෙන්ටිටි කාඩ් එක චෙක් කළා මොකද මේ වෙලාවේ එහෙම කරන්න බෑනේ මේ මට මකට කියලා කාලසටහනක් තියෙනවා එහෙම එන්න බෑ. ඉතින් ඒ ඒ රටවල තියෙන මේ භාවනා කරන්නේම නෙවෙයි ඒ. මම මේ කියන්නේ ඉඳස්සනේ භාවනා කරන්න නෙවෙයි එන්නේ එන්න බෑ. අපි උනත් යනවනම් කාට හරි කියලා යන්න ඕනේ. මෙහෙ නෑ. කොහේ හරි යන ගමන් දොඩ තට්ටු කරලා ඉන්නවද මේ බුලත් විතර තියනවාද දුම්කල නැට්ටක් පොඩ්ඩක් හොයලා ඒ දුම්කට නැට දෙනකොට අර වැඩේ සීරම අර තිබුණු එකලස සම්පූර්ණයෙන්ම නැති වෙලා ඔය වැඩේමයි සංඝයාට වෙලා තියෙන්නේ උපස්ථාන කුලෙන් කවුරු හරි එනවනම් මොනක්වත් කරගන්න දෙයක් නැහැ ඒ ඔය නිල්ලඹ හදපු ඒ හලාකෝ මහත්තයා තනි වේදමින් හැදුවේ ඒ මහත්තයා කියනවා මම ඉස්කෝලේ යන කාලේ අපේ අම්මා මේ පන්තලේ ආම්දුරෝ නිවාඩු කාලි වෙනකොට පන්සලේ ආම්දුරෝ ගෙනලා බණක් කියවලා හිට බෝඩිමට යන නිසා පිංකමක් කරනවා. ඉතින් පන්සලේ ආම්දුරෝ ගෙල්ලා ඉතින් බෙර ගාලා පාවඩ දාලා සුමුතු කුඩු උස්සලා ඉතින් ආම්දුරෝ ගෙල බණ කියලා ගියා. දැන් හෙට ඉස්කෝලේ යන දවස්. ඉතින් ගිහලා ගිහලා වැඳලා වරින් කියලා. ඉතින් මෙයා ගියා. ගිහිල්ලා වල බලනවලු පන්සලේ කවුරක්වත් නැතිලු. දන්නම තැනනේ. ඊට පස්සේ දොරට තට්ටු කරුවලු මැද බිඳුලේ සද්දයක් ඇහෙනවලු දොර අරින්න නැතිලු. ඊපස්සේ ටිකක් කළා ඉඳලා තියෙනවා. ළමයා හිටපන් කියලා ලොකු ආම්දුව කිව්වලු. ලොකු ආම්දුව එනකොට ඇඟපුරාම මඩ. මේ ඊයේ රෑ දැක්කේ හේසත් උඩ යට මුතු කුඩ යට බෙර ගහගෙන එන ආම්දුරුව. දැන් අඳනයක් ඇදෙන අතපය මඩ ගාගෙන මේ ආම්දුරුව ආවලු. ආ මොකද ළමයා ආව ඊට පස්සේ කිව්වලු අම්මා කිව්වා පන්ති ඉක්කොට ඇඳ වැඳලා යන්න කියලා. අනේ දරුවා දැන් නම් අතපය මූණ හොදාගෙන සිවුරක් අඳ ගන්න වෙලාවක් නැහැ. හොම ඉන්න විදිහට වැඳපන්. මේ අපිට වෙලා තියෙන කරුමේ. මේ ගොයියෝ අපේ කුඹුරු වැඩ කරලා අර මඩ පිටින් වී ගෙනත් දානවා ගෙදෙට්ට. පංගුව. ඒක විසිකරණ්ඩයි. පවුනේ මම මේ වී වේලනවා. මේ මේ අහකෝ මාතගෙන මේ ඊයරෑ දැකපු හාමුදුරුවෝ මේ දැන් ඉන්න මේ මේ පාපොච්චාරණය කරන හාමුදුරුවෝ දකින්නකොට විශාල වෙනසක් ඇති උනායි කියලා. ඊයරෑ දැක්කේ බොහොම ලස්සන දෙවුර වාගෙන වඩාත්තක් අරගෙන පාවඩ පිට පිනිපි මේ මේ මුතු කුඩයට වඩින හාමුදුර කෙනෙක්. ඉතින් මේ හාමුදුරනේ දැන් හරි අර මේ ළමයාගේ හිත කැඩුනනේ. හාමුදුරන්ට හරිය හිතට අමාරුයි. දැන් මෙහි අපේ නිස්සන්න වනේට අපිදී ඒව ගානක් නැහැ. කවුරු ඇවිල්ලා ගියාද අපි දන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. අපි වෙලාවට ගෙඩියකව අපි ගිහලා භාවනා කරනවා. නමුත් ඒ පන්සලක ඒක කරන්න බෑ. ඒ වගේම තමයි අපේ ගෙදරකටත් කොයි වෙලාවෙ කවුරු එයිද දන්නේ ඉතින් මේ වගේ තැනකට ඒක නිසා අපි කියන ඕගොල්ලෝ එනවනේ වැඩමුළුවකට ඕගොල්ලන්ගේ නෑදෑයවත් යාළුවත් කවුරුවත් ගෙන්නන්න එපා මේකට. මේ එන්නේ ඕකට නෙවෙයි. දැන් අපි පැවිදි වෙන්න අහමුතු කෙනෙක් ආවයි කියන්නේ අහමුතු නෙවෙයි ගියේ. ඌට කියන අවුරුද්දක් හිටපන් මේ කිසිම කෙනෙක් එක්ක ගනුදෙනු නොකර ලියුල් ලියන්න බෑ. නැදෙන්න කතා කරන්න බෑ. විතර කතා කරන්න බෑ. ඉතින් මාස දෙකක් විතර ඉන්නකොට ඕන ගෙදරින් පණිවිඩයක් එනවා කොල්ලා ඉන්නවද මරුණාද දන්නේ නැහැ කියලා. ඉතින් මං කියනවා බාර දුන්නා නම් මං තම්බන කෑවත් එකයි බැදගෙන කෑවත් එකයි එන්න එපා මේ පැත්තේ කියලා. ඉතින් ඒකට ඉතින් අම්මලා ටිකක් තරහ යනවා. අම්මා නැත්තම් තාත්තා වේවනවා. ඉතින් ආවා මේ පොඩි එකෙක් ඇවිල්ලා හිටියා. ඒ අම්මට බේරන්න බෑ අම්මා. කැමති නැත්තර පොඩි කොල්ලේ. තාත්තා ආවම මේක මයි ළඟට ඇවිල්ලා නැත්නම් ලොකු සංසිකාවට ගිහිල්ලා පිටිය දිහා බලා ඉන්නවා. අම්මා දිහා බලන්නෙත් නැහැ, තාත්තා දිහා බලන්නෙත් නැහැ. ඇයි මල වදේ ආවම මේ ඇදගෙන යන්න ඉන්නේ ගෙදර. අපි කියනවා එහෙම කෙනෙකුට මේ එනමනේ භාවනා කරන්න ඔය පෛරුපාසානකම් ගමේ තියන නෑදෑකම් ගන්තොටේදී පවත්තන්න යන්න එපා. මේක භාවනා මධ්‍යස්ථානයක. නමුත් හොඳටම පේනවා ගමේ පන්තිලේ හාමුදුරන්ඩ එහෙම නැත්නම් සාමාන්‍ය කරන්න බෑ. මේ උපස්ථාන කුලයන් ලොකු බලාපොරොත්තු තියෙන අයගොල්ලෝ ගා. පන්සලට එනකොටම ඒ අයට සැදී පැහැදී ඉන්න ඕනේ. ඉතින් මේක භාවනා කරන කෙනාට මේ පඨවි කසිනය අර උද්ඝාහ නිමිත්ත අරගෙන ප්‍රතිභාග නිමිත්ත බලබලා ඉන්න කෙනෙකුට මේ ඝණය කුලයා කෙරෙන් එන බාධාව නිසා ලේසිම වැඩේ කරන්නේ භාවනා පැත්තක තියලා අර උපස්ථාන කුලයන්ට උපස්ථාන කරගෙන හාමුදුරුවෝ ඉන්නවා. දැන් මේ පසුගිය අවුරුදු 20 ඇතුළත මේකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. ළඟදී පැවිදි වෙන සංඝයා තරුණ පිරිස් උගත් පිරිස ඒගොල්ල කැමති නෑ මේකට. ඒගොල්ලෝ පැවිදි වෙලා ටික කලකින් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේකට නම් නෙවෙයි මම පැවිදි වුණේ මට විවේකී අවශ්‍යයි කියලා. ඉතින් ඒකට අර ලොකු ස්වාමීන් වහන්සේ හොඳටම තේරෙනවා මේ කාරණාව. ඉතින් බොහොම අසීරුවෙන් සුදුසු තැනකට දෙනම හැබැයි හිතට අමාරුයි. දැන් මෙතන පැවිදි කරගත්ත එකන ඉන්නේ ඒ ජැක් කොන්ෆීල්. එයා ඒ කියන්නේ අවුරුදු 40කට ඉස්සර ඉස්සලා බුරුමේ ඇවිල්ලා පැවිදි. තායිලන්තේ. ඇවිල්ලා පැවිදි වුණාලු. පැවිදි වුණේ මහානිකායි. ඉතින් ඒකේ තියෙන සාමාන්‍ය පන්සල් තත්ත්වේ. පැවිදිලා බලපුවාම උදේ ඉඳලා හැන්ද වෙනකම් පිංකම් මිනිස්සු එනවා. ඒ හාමුදුරු පෙන්නනවා මේ අපේ සුදු හාමුදුරුවෝ කියලා. දැන් මේක සත්ෝද්‍යානේ සතෙක් වගේ. ඉතින් පොලිමේ එනවා කට්ටිය බලන්න. ඉතින් මෙයා දවසක් දෙකක් ඉතින් සත්ෝද්‍යානේ හිටියා. පස්සේ කීලා කියනවා අනේ සාංශ මේකට නෙමෙයි මං ආවේ. දැන් මේ හාමුදුරුවෝ හරි ආසයි පිටරට ඉස්සලාම සුද්දේ කැවිලා පැවිදිලා. ඊට පස්සේ කොල්ල මෙහෙමයි මම මේ යවන්නම් ආරණ්‍ය සේනාසනයකට කියලා ඔය අචංචා ඉන්න ආරණ්‍යයට ඇරලා තියෙනවා. ඉතින් ගියාට පස්සේ දැන් මේ ආදන් රහතන් වහන්සේ කියලා මෙයා හිතාන ඉන්නේ. අචංචා රහතන් වහන්සේ. ඉඳපු දැන් ඉති බලාහිටවල බොහොම ඈති එක දවසක් මේ යනකොට අචංචා හාමුදුරු සුරුට්ටුවක් ගහගෙන ආසනයක් උඩ වාඩි වෙලා මිනිසුන්ට විධාන කරනවා. ඕම කරලා බෑ ළමයා මේ ඕ මේක මෙහෙම ඕතන තිය මෙහෙම කරපන්. එහෙම කරපන්. දැන් මෙයා දැන් බැලුවාලු දැන් මේ රාතන් වහන්සේත් බලනකොට මේ தත්ත්වය කියලා කාමරේට කියලා බැලුවාලු භාවනා කරන මොන තාලෙන්වත් භාවනා කරන්න බෑ. ඊට පස්සේ දැන් සිවුරු වලින් තීන්දුව කරා. තීන්දුව කරලා ගිහිල්ලා අචංචාහම් සොම්බෙලා කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ ගමේ බන්තලක් කියන එක පැවිදිුනේ මම දන්නේ නැහැ මම ඇමරිකන් කාරයෙක්. ඒ හාමුදුරුවෝ මෙතෙන් ලිව්වා දැන් ඔබ වහන්සේ මං හිතානේ රාතන් වහන්සේ නමක් කියලා. ඒක කියලා තියෙන අන්තිමට. නමුත් මට ඔබ වහන්සේ හිත කලකිරුණා කියන එක නොකිය කියලා තියෙනවා. මම බලාපොරොත්තු තිබ්බ තැන වෙන්නේ නැහැ වැඩි කියලා. ඊට පස්සේ මේ අචංචා හාමුදුරුවෝ හොඳයි ඉතින් කලකිරුණා නම් කරන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ දැන් යන්න යන්නේ සිවුරාන්නේ කෙලිම කළු හිත කන්න ඔබ වහන්සේ වෙනුවෙන් කියන. හරිම අමාරු එක කියන්නේ මේ තමන්ගේ ගුරුන්වහන්සේට කියනවා මම ඔබ වහන්සේ රහතන් වහන්සේ කියලා හිතානවිල මේ ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කරා ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් නෙමෙයි මම ඔබ වහන්සේ කියලා කලකිනවා අචංචාමගල හරි වටිනවනේ මහත්තයා මහත්තයා නෙමෙයි දැන් සාමණේරයනේ ඔබතුමා උඹ ඔය මම රහතන් වහන්සේ නමක් කියලා හිතුවනම් මට වැඳ වැඳ මට වැඳ වැඳ ඉන්නවා මිස ඔබ රහත් වෙන්න බලන්නේ දැන් මම රහතන් වහන්සේ නමක් නෙවෙයි කියලා හිතලා ඔබ රහත් වෙන්න බලපන්. කියනකොට ජැක්කොන් ෆීල්ඩ් තේරෙනවලු මේ හාමුදුරනේ ඇත්තටම රහතන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා. මේ Tamanda මෙහෙම බනිනකොට මම ඔබ වහන්සේ කෙරේ අපේක්ෂාවෙන් පැවිද්දටා මට පැවිද්ද එපා වුණා මම යනවා. ඒක කිව්වලු පිට රහතන් වහන්සේ කෙනෙක් දැක්කොත් උගේ වැඩේම රහතන් වහන්සේට උපස්ථාන කර කර ඉන්නවා මිසක්කා පින් කරගන්න හදනවා මිසක්කා ඌ රහත් වෙන්න හදන්නේ නැහැ. එيش කට්ටිය හරිය කැමති කවුරු හරි රහත් කරගන්න. රහත් කළා ඌ කන්දක් උඩ තියලා. ඌට වැඳ වැඳ ඉන්නකොට අනේ අම්මේ තියෙන සතුටක්. අර යායේ ඉන්න එකෙකුට කවදාකවත් rahat වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට කරන්න තියෙන හරි මම rahat නැහැ. ඒක හරිසෝ. උඹ rahat වෙන්න බලපන්. ඊට පස්සේ අවුරුදු 6ක් එතනම භාවනා කරලා තිනවා මේ ශාන්සික වචනෙට. ඉතින් මේ සිද්ධියේදී බලන්න පැවිදි වෙච්ච සංඝයා වහන්සේ නමකට දැන් ඕගොල්ලෝක දෙනෙක් හිතා නැති පැවිදිුන්ට අනේ කවදාද අපිට පැවිදෙන්න හම්බෙන්නේ අනේ කවදා අපිට පූර්ණ කායන භාවනාවට යන්න හම්බෙන්නේ ගියාට පස්සේ වෙන කතා ටිකක් මම ඔය කියන්නේ මේ කුලයන් කෙරෙහි උපස්ථාන කුලයන් වෙරේ සංඝයාට බැඳිලා තියෙන බැඳීම නිසා ඔකට හිතානින්ද ලංකාවේ විතරක් තියෙන නීතියක් මේ විහාර නින්දගම් පනත කියලා එකක්. පන්සල් වලට නින්දගම් ඉඩම් තියෙනවා. ඊට පස්සේ මේ ඉඩම් නඩු මේව අත්තන් දුන්නාට පස්සේ ලැබෙන දේවල් ඊට පස්සේ මෙව්වා කොයි ගුරු කොයි ගෝලයාටද දෙන්නේ කියන එක પરම්පරාව විනාසයි විනාසයි තීක්ෂා ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තිනවා අපිට ආචාර්ය પરම්පරාවෙන් પરම්පරාවට යන විහාර විහාරපණ විහාර විහාර භූමි ආරාම ආරාම භූමි පිළිගන්න එපා මේ සංස්ථාව ඇතුළත විහාරාධිපති තනතුරක් දෙන්න එපා ඔබ අම්බලමට ගිහින් ගන්න එක වගේ ඉඳන වැඩේ කරපන් ওই પરම්පරාව බූදල් දෙන්න එපා දැන් ওই වගේ නීතියක් ගිහියන්ට කියන්න පුළුවන් ඕගොල්ලන් ඉතින් ඔක්කොම මුස්ලිම් මිනිස්සුන් දෙන්න ඕගොල්ලෝ පැත්තකට වෙන්න කිව්වොත් එම් මරා ගන්නවනේ. ඉමේෂන් මුස්ලිම් කට්ටිය ඉඩම් අල්ලන කියලා එක ප්‍රශ්නයක්. ඉතින් ආපනේ තියෙනවා දේශවලාමේ කියලා නීතියක්. Hindu කාර්යයේ ඉඩමක් Hindu කාර්යයකට අර කාටවත් දෙන්න බෑ. ඒක ලංකාවේ නීතිය. ඉතින් මෙව්ව වෙනකොට ගියෝ කියන්නේ ওই ඉඩම් වලටම බැඳිච්ච මොකුන්ද කියන්නේ ඒකට කියන්නේ මේ බහිරවියෝමනේ. තම තමන්ගේ ඉඩම් වලට බැඳිලා ඒ බහිරවකම් කරන කට්ටියමනේ ඉන්නේ. ඉතින් ඒකට ඒ කුලයාගේ પરම්පරාව කෙරෙහි පුදුම බැඳීමක් නෙදී. ඉතින් මේකට මේ පැවිදුණයි කියලා ඔක්කොම හරියන්නේ නැහැ. පැවිදිනකොට දැනගන්න ඕනේ මේ කුලයන්ගෙන් අයින් වෙනවයි කියලා කියන්නේ මේ අම්මා තාත්තා කුලේ අයින් කරනා වගේම උපස්ථාන කුල වලින් ඇවිල්ලා තියෙන Tamanට එන බාධාව භාවනා කරන කෙනාට බෑ. භාවනා කරන කෙනා මඟහරවා ගන්න දැනගන්න ඕනේ. ඒකට කිසිසේත්ම ගුරු හාමුදුරුවෝ කැමති නැහැ. ඒකට කිසිසේම උපස්ථාන කුලයේ කැමතිත් නැහැ. ඒ ඔක්කොම මේ කරන්න හදන්නේ සාසනේ වඩන්න. හැබැයි මේ හාමුදුරුවෝ නිවන් දකින්නට කැමති නැහැ. හාමුදුරුවෝ කසින භාවනා කරනවට කැමති නැහැ. ඉතින් ඒකට මේ ස්වාමීන් වහන්සේ සුත්තමේ වශයෙන් දන්නවනම් එයා එක්ක රෑ හෝ දවල් පිටත් වෙලා යනවා. මේ පිටත් වෙලා ගියාම ලොකු හාමුදුරුවෝ දරුවෙක් මරණයට වැඩිය අඬනවා. දරුවෙක් මරණයට වැඩිය අඬනවා මොකද පොඩි වැඩක් නෙවෙයිනේ මේ කවුරු හරි පැවිදි කළා කරන එක. ඉතින් අර පොඩි හාමුදුරන් කරන්න දෙයක් නැහැ. ඉතින් මං හිතියා මේ ගිහිල්ලා ටික කාලයක් ඒ තේම්ස් බ්‍රිසියාරේ හාමුදුරුවෝ ඒ සංසයේ මම දවසක් ආයසුනට කියනවා අනී හාමුදුරුවනේ මේ පැවිදි කරන ගාන මයිල් ගානට පැවිදි කරනවා. ඉතුරු වෙන්නේ අං ගානටලු. ඔක්කොම සිවුරු අරිනවා. මොකද මේගොල්ල බලාපොරොත්තු වෙන දේවල් මට දෙන්න බෑ. ඉතින් ආමතුරුයි සිවුරන්න ගානේ පශ්චාත්තාපේන. මොකද මේ කුලයන් කෙරෙහි උපස්ථාන කුලයන් වෙරේ කරලා තියෙන බැඳීම විශාල බන්ධනයක් මේක වෙන්නේ නෑ පූර්ව බුද්ධ ශාසනේ. පූර්ව බුද්ධ ශාසනේ බුදුජානකේ සීනාසන බාරගත්තේ නැහැ, ආරණ්‍ය නැහැ, කුලයක් නැහැ. ඇවිදින පාත්‍රය ගත්ත ඇවිද්දා. ස්ථාවර වුණානේ. ආයතනගත වුණානේ. දිගටම ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න වල අවසාන වලිගෙටනේ අපිට අහුවෙලා තියෙන අපි පස්චිම භාවික මිනිස්සුනේ. ඉතින් වැඩ කරන යනකොට අපි දන්නේ නැත්තම් මේ කුලයා කෙරේ බැඳීම උපස්ථාන කුලයා කෙරේ වැදින දේ ඒක දැනගෙන ඒක කොහොමද මේ කොහොල්ල ගෑවෙනව නම් අතේ පොල් තෙල් ගාගෙන කුලයා කෙරේ වැඩ කරනවා කියන එක ඉතින් හුඟව දෙනෙක් ගිහෝ හිතන්නේ මේ තරහ වෙලා කියලා අපිත් එක්ක. ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඉස්සර වගේ hina වෙලා කතා කරන්නේ නැහැ. දකින්නකොට මාරු වෙනවා. නෑ මේ විවේකයේ ලැක ගන්න නම් අර ඇති කරගත්ත පටිග්ගහ නිමිත්ත, උග්ගහ නිමිත්ත, පටිභාග නිමිත්ත වශයෙන් පත් කරන්න යනකොට නොකානොබී භාවනා කරනකොට ඔය එක එක්කනට සම්බන්ධ වෙන්න කියොත් කරන්න බෑ. අර ඝණයා කෙරේ කුලයා කෙරේ බැඳුනොත් ලාභ සත්කාර වැඩි වෙනවා. මේගොල්ලෝ අහලා ඉල්ලන ඉල්ලන දේ දෙනවා. ඒ දේ දෙන්න දෙන්න අර කුලයා කෙරෙහි අප කැප වෙන ගතියයි මේ ලාභ සත්කාර වැඩි වුණොට එයාට තන නිවනක් ඕනේ නැහැ නේද? ඒ ඉතින් බඩු ටික තියෙනවනේ. අය වෙනම නිවන් ලබන්න ඕනේ නැහැ. හිමීට හිමීට බහුභාණ්ඩික පත්‍රයටපත් වෙලා එව්ව නඩත්තු කරන්නයි, එව්වට ලයිසන් ගන්නයි, එව්ව දූවිලි පීපී අයින්ඩයි පුදුමාකාර කරදරයක් තියෙනවා. මේ මම කතා කරන්නේ පන්සල් භාෂාවේ. ගෙවල් දොරවල් ඔත්තෝ වගේ තමයි. ඊවල දොරවල තමන්ගේ බඩු බහාන්න වැඩි කෙනාට පුදුමාකාර දෙයක් වෙන ඒ ගෙදර නඩත්තු කරන්න එපා. ඉතින් එතකොට අර භාවනාට යොදන කාලය යොදා ගන්න වෙන්නේ. ඉතින් අර යම් භාණ්ඩයක් තමන්ගේ සන්තකයටපත් වුණාට පස්සේ ඒක නඩත්තු හරියට කෙරුවේ නැත්නම් ඒක වෙනුම් අහන්න වෙන වැඩක්. ඉතින් අර තමන්ගේ ලාභයට සන්තකයටපත් වෙච්ච ගමන් ඒ හැම උපකරණයක්ම අපෙන් හුරතලයක් බලාපොරොත්තු වෙනවා. අපි හන්න ඕනේ සුද්ධ කරන්න ඕනේ. ඒ නිසා ෂෝකේස් එකේ තියෙනකොට කඩේ සාප්පුවේ අපිට ප්‍රශ්නයක් නැහැ. මේ කෑල්ල මගේ කියාගත්ත ගමන් ගිහියන්ද කරදරයක් බාටපත් වෙනවා. ලාභයක් ලාභයක් තමයි භව සම්පත්තිය අනුවන්නකොට. නමුත් භාවනා පැත්තෙන් බලනකොට තවත් නඩත්තු කරන්න තියෙන දෙයක්. ඒ නිසා මේ ගිහි ගෙදර ඉන්න කෙනෙකුට පුද්ගලික ලාභ පැවිද්දෙකුට නම් කියලා තියෙනවා ආසවට්ටානීය ධර්මයක් කියලා. ඉන්න තැන ටැග් ගහන්න එක හේතුවක් තමයි ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වීම. ඒ නිසා ඒක එනකොට පැනලා යන්න දැනගන්න. ඒක තැනක හිටියොත් ලාභ සත්කාර වැඩි වෙනවා. භවයට නම් හොඳයි. භව සම්පත්‍ය පැත්තට හොඳයි. නිවන පැත්තට යනකොට අල්පේච්ච වෙලා සුළු සුළු වැඩ කොටසකින් කරගෙන ඉන්න ස්කවුට් කෙනෙක් වගේ එහෙම නැත්නම් ගමිකෙක් වගේ ඉන්න පුළුවන් නම් මේ ලාභ කෙරෙහි ඉච්ඡරව බැඳෙන්නේ නැහැ. ඒක මහා කරදරයක් වඩටපත් වෙනවා. ඉතින් මේ මානසිකත්වයේ පෙරලෙයිද කෙනෙකුට මෙච්චර ආසාවෙන් සල්ලි හම්බ කරගෙන හිටපු මිනිස්සයා ඒ උපභෝග පරිභෝග වස්තු අඩු කරගෙන ජීවත් වෙන්න ඕනේ ගතිය මේ භාවනාවට ගැලපෙනවා. උපභෝග පරිභෝග වස්තු වැඩි වෙන්න වැඩි වෙන්න භාවනාව කැඩෙනවා කිව්වොත් ඒක මේ ආර්ථික සමීකරණ වල කිසිම තැනක නැහැ. ආර්ථික විද්‍යාව කිසිම තැනක එහෙම දෙයක් උගන්වන්නේ නැහැ. ආර්ථික සමීකරණ තියෙන පුළුවන් තරම් වස්තු රැස් කරන්න කියලා. නමුත් මේ ලාභ සත්කාර વિશે භාවනාව නිසා හෝ බැඳෙන්නේ නැතුව ඉන්නවනම් මේ වස්තු කවුරුත් අතර සමසේ බෙදී යෑමේ මේ සම ජීවිකතාවයට ලොකු වාසියක් තියෙනවා. අද කිසිම රජයක ව්‍යාපාරයක ආර්ථිකයක ඕක ලියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ පුළුවන් එක්ක නා පුළුවන් තරම් රැස් කරගන්නවා. ඒකට කියනවා දක්ෂයෝ කියලා. නැති මිනිස්සු උලා කාලා ජීවත් වෙන්නේ. ඒ ආර්ථිකයේ සමසේ බෙදී යෑමක් අද අද තියෙන ආර්ථිකය ඇත්තෙම නැහැ. අපි සිංහල ක්‍රමයේ තිබුණ විදිහට අපි මුත්ෙට්ටුවට ගියාම මලගෙදෙට්ට ගියාම කාටවත් කන්න දෙනවනේ. එහෙම නැත්නම් අත්තමත් දීලා කෙනෙක් ළඟට වැඩ කරලා තමයි කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. තමන්ගේ වැඩේ රිමන්ෂය ගන්න පුළුවන්. දැන් ඒව මොකක්වත්. ඒ මිග සාමාන්‍ය ගී ආර්ථිකයේ. නමුත් මේ භාවනා ලෝකේ ගත්තොත් එහෙම මේ ලාභෙට ඇදෙන ගතිය මාර්යාගේ තියෙන බරපතලම කොක්ක තමයි. මාර්යා ඉස්සලා බැලුවා මේ භාවනා කරන සංඝයාට සහ ගිහියන්ට කරදර කරලා. භයානක සද්දමවල ගන්ධමවල රසමවල බය කරලා බීරු සද්ද ඇති කරලා ඊට පස්සේ සරුවචනාංශය කර්ණිමිත සූත්‍රය ඉගෙනනවා ඉගෙනුවාට පස්සේ දැන් මාර්යා දන්නවා දැන් යන්නේ මේ මිනිස්සු ඔය ටික සද්දාරීමේ වුණාට ගඳක් ආවට ගණන් ගන්න නැහැ දිගට භාවනා කරනවා දැන් මාර්යා කරන්න තියෙන්නේ ඒකට ලාභ සත්කාර දෙනවා ඊට පස්සේ අල්ලන්න බෑ ඒ ගාන්ධිතුමා කියලා තියනවලු යම් කිසි කෙනෙකුට මේ නගරයක ගමක සේවයක් කරගෙන ඉන්න ඕන නමුත් මේ දුප්පත් මිනිස්සෙක් ගිහිල්ලා ළඟ ඉන්න පොහොසතෙකුට කතා කරලා කිව්වොත් මාත්‍ය මේ මම පාර සුද්ධ කරන්න හදනවා අපිට තාච්චි ටිකක් ඕනේ අපිට පුදුරු ටිකක් ඕනේ අපිට රේක ටිකක් දෙන්න කියලා අර මනුස්සයා කකුලේ ඉඳලා ඉහළට බැලලා කියලා උඹ මොකාටද මේ ඉඳ හදන්නේ ඌව හරියන්නේ නැහැ ඊලන්දාරියා උඹ වැඩක් බලාගනි ඒ වැඩ කරන්න බෑ කියලා ඉතින් අර මනුස්සයා කල්පනා කරනවා යකෝ මේ යමක්කමක් තියෙන මනුස්සයත් දෙන්නේ නැහැ කියලා කොහොම හරි කරලා ගාන්ධිතුමා කියනවා ණයට හරි ඉල්ලන තාච්චක් උදල්ලක් හදාන පාර හැදුවොත් ඉඳක් කැපුවොත් ඒ දන්නක් පාලමක් දාලා දුන්නොත් මිනිසු කට කතාවක් පතුරනවලු මියකා ඔය එන්න හදනේ ඡන්දෙ ඉල්ලන්නේ එන්න එන්න ඇති නැත්නම් පාලම හදපු තැන ගෙදරට කෙල්ලත් එක්ක යාළු වෙන්න එන්න වෙනවා ඇති. මොකක් හරි කියලා කුසු කුසු ගන්නවලු ඉතින් ගෙදර අරමනසය මහන්සිලා ගෙදර යනකොට ගෙදර මිනිස්සු බනිනවලු ඔබ මේ මොන කුණු හරපැද්ද කරන්නේ මේ රටේ වැඩ කරලා රටෙන් බැනුම් අහනවා ඔබ මේ එකේ ගෑනුපත යන්නේ මොකද කියලා. මොනවා ගෑනුපත නෑ නෑ කියන්නේ කොහොමද මිනිස්සු මට කියන්නේ. ඉතින් ඒ මනුස්සයා ඒ කට්ටේ පන්නගෙන ඒ මිනිස්සු කට කතා කරද්දි මේ සේවය කරනවා කියන එක එච්චර ලේසියක් නෙවෙයි කියලා. ඊට පස්සේ බලනවලු මේ මනසට විරුද්ධව නඩුවක් දාලා ජීවිතාන්තය දක්වා හිරේ අරින්න. මේක කරගෙන ගියොත්. ඉතින් මේ මනස දැනගන්න ඕනෙලු මේ මට්ටම පෙන්නට පස්සේ ආරස්සාව ඇති කරගන්න. ඒ මොකද දැනට බලය ලබාගෙන තියෙන දේශපාලන නායකයෝ කැමති නෑ අලුතෙන් ආරණක් එනවට. ඉතින් මෙයා හොඳටම ආරස්සාව කරගත්තේ නැත්තම් මරනවා. නැත්තම් බරපතල වැඩ ඇතුව සිර දඬුවම. අන්තන් ජීවිත මරණ දඬුවම දෙනවා. ගාන්ධිතුමාට දුන්නා. නේරුට දුන්නා. මේ කෙනෙඩිට දුන්නා. සොක්‍රටිස්ට දුන්නා. ජේසුස් වහන්සේට දුන්නා. මට්ටම පැනපු ගමන් කපලා දානවා. ඉතින් ගාන්ධිතුමාගේ නම් මෙතනින් පණිනවා කියන එක මේ මිනිසුන්ගේ වහකන් නැතුව නඩුවකට අහු වෙන්නේ නැතුව මරණ දඬුවම ලබන්නේ නැතුව මේ සමාජ සේවය කරනවා කියන එක පුදුමාකාර අමාරුයි. මේ සමාජයේ ඉන්නවා ගෙවලියෝ ඒගොල්ල කැමති නැහැ මේ කවුරුත් ඇවිල්ලා වැඩක් කරනවා දකින්න ඒගොල්ල කියනවා අපි තමයි අයිතිකාරෝ දෙන්නේ නැහැ කියලා. ඉතින් ගාන්ධිතුමා කියනවා කවුරු හරි මේ උදව් නොකරුවාට පශ්චාත්තාප නොවි කට කතාවට පශ්චාත්තාප නොවි කෙලින්ම ඇවිල්ලා නඩු දාන වෙලාවදී පශ්චාත්තාප නොවි ඉදිරියට ගියොත් එයාට ඊට පස්සේ අර මිනිස්සු ඔක්කොම එකතු වෙලා කියනලු මේ මිනිස්සයා නම් පුදුමාකාර මිනිස්සෙක් මේ මොනවා කෙරුවක්වත් වැටුන්නේ නැහැ කියලා සම්මාන දෙන්න පටන් ගන්නවා. ලාභ සත්කාර දෙන්න පටන් ගන්නවා. ඉතින් ගාන්ධිතුමා කියනවා එදාට ඔය ඔක්කොටම වැඩි දරුණු අපරාධ සිද්ධ වෙන්නේ ඌට එතෙක්කල් නම් Tamanට Tamanවත් හිටියා ලාභ සත්කාර ලැබුණාට පස්සේ Tamanට තමනුත් නැතුව යනවා විනාශයි මරණයටත් වැඩිය අමාරුයි. සමාජ සේවයට යන කෙනා දැනගෙන යන්නේ කියලා කියනවා මේ අවස්ථා හතර. බුදුරජාණන් වහන්සේ ඔච්චර සමාජ සේවයක් කරා කවදාකවත් අකල් මරණයකට ලක්ුණේ නැහැ. ඒ මොකද ලාභ සත්කාර વિશે කටයුතු කරන්න දන්නවා. ඒ නිසා භෞතික සම්පatti වේවා නැත්නම් මේ ලැබෙන ලාභ සත්කාර වේවා යෝගාවචරය දැනගන්න ඕනේ. ওই ලාභේ ලැබෙන්නේ මාර්යාගේ ඇම අමුණලා තියෙන්නේ රසමස උලක් ඇතුලේ කොක්ක. කෑවොත් ඉවරයි. පසුගිය අවුරුදු 30 ඇතුළත ජනමාධ්‍ය තුල ප්‍රසිද්ධ වෙච්ච හාමුදුරුවන්ගේ මරණය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒකට වෙනම සමීක්ෂණයක් කරලා තියෙනවා. ඒගොල්ලෝ විශාල උසස් තත්ත්වයකටපත් වෙනවා. මොකදෝ වෙනවා. මොකදෝ වෙනවා. ඉඳපු ගමන් යුද බිමේදී මේ මෑන් මිසින්. මිනිස්සයා නැහැ. ඒ ලාභ සත්කාරපත් වුණාට පස්සේ බණ භාවනා මොකක්වත් ඕනේ නැහැ. නිවන මොකක්වත් ඕනේ නැහැ. ඇදලා යනවා. ඒ නිසා යෝග ජීවිතය ගත කරන කෙනාට විශේෂයෙන් මේ පට විකසින වගේ වඩන කෙනාට තේරුනොත් අනවශ්‍ය විදියට ලාභ සත්කාර ආවා. අපේ අම්මා ඉන්න කාලේ කියලා තියෙනවා වට්ටක්ක වැලකුණත් ඕනට වැඩිය ගෙඩි හටගත්තොත් අපලෙට කියලා. වට්ටක්ක වැලකුණත් ඕනට වැඩිය ගෙඩි හටගත්තොත් අපලෙට. ඒ නිසා ඒක නෙවෙයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ මගේ විවේකයේ මට ලැබෙනවද? මට ඍෂිසේ භාවනා කරන්න ලැබෙනවද කියලා බලලා ලාභ එන්න පුළුවන් පෙරකල පිනට වශී වෙන්න එපා. ඒක Tamange අතේ අර්ථේ තියාගන්න බැරි නම් ඒ කෙනාට ඉදිරි ගමනක් නැහැ. ඒ මොකද මායя කරදර කරලා බිම දාන්න බැරි නම් ලාභ සත්කාර දීලා බලන්න. අහුවෙන්නේ නැති කෙනෙක් නැහැ. අඤ්ඤෝයි භික්ඛවේ ලාභ සත්කාර සම්මාන සිලෝකේ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා කියලා බුදුරජාන්සේ දේශනා කරනවා. ලාභ සත්කාර ගමන මේ වම් අත පැත්තට නම් නිවන චීන දකුණු අත පැත්තේ. මේක ලැබිලා ඉස්සරහට යන්න යන්න නිවනින් ඈත් වෙනවා. ඒක හරිම අමාරුයි. අපි බැලුවොත් ওই පසුගිය අවුරුදු 30 40 බලන්න ලංකාවේ තියෙන හැම ස්ථානයක්ම හරි දියුණුවයි දැන්. ගොඩනැගිලි හදලා බොහොම ලස්සනට කියනවා. එහෙම නැත්නම් මේ බණ පුදුම විදිහට බණ කියනවා. ඒ වගේම මේ ශාසනික කටයුතු කරන මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා. සංවිධානාත්මක. මේ ලොකු සාන්තින කාලේ කියන මේ ඔක්කොම තීදි රට පිරිය හැටි බලන්නේ කියලා. රට නරක වෙන හැටි බලන්නේ කියලා මොකද වෙන්නේ? මොකද මේ මෙච්චර මේ වැඩ කරද්දී රට නරක වෙන්නේ. රට නරක වෙන්නේ මිනිස්සු මේ ලාභ සත්කාරයට යනවා මිසක් මේ උග්ඝහ නිමිත්තක් ප්‍රතිභාග නිමිත්තක් ඉව වඩන පැත්ත නෙවෙයි තියෙන්නේ. ඒ ටිකක් කරගෙන එනකොට තියෙන ලාභයට අහු වෙනවා. ඒ නිසා භාවනා කරන කෙනාටත් ආගමෙන් කටයුතු කරන කෙනාට ලැබෙන්න පුළුවන්. ඒක වළක්වන්න එපා. නමුත් අහුවෙලා මේ කාලා අර වටිනා තමන්ගේ අදහස නිකන් බාල්දු කරලා දෙන්න යන්න එපා. ඒ නිසා මේ ලාභ සත්කාර ලැබෙනකොට මේක අඩු ගානේ අපේ පොතේ ලියලා තියෙනවා. ඒක නිසා ඔබ පරිසංවයන් කියලා යෝගාවචර තමන්ට තරවටු කරගෙන මධ්‍යම ප්‍රතිපදාවේ යන්න දැනගන්න ඕනේ. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට ඒක ටිකක් ඇත්ත ගියන්න නැත්ත නෙවෙයි මේ ගමන් වැඩි කර ගැනීම. ගමන් ගස්සන ගතිය නිසා මොනම දෙයක්වත් කරගන්න බෑ. ඒකට කියනවා පා දුක්ඛ කියලා. ඒ කියන්නේ ඇවිදලාමයි වැඩිම එක තැනක ඉන්නකොට භාවනා කරන එතන හරිනේ. තව තැනකට යනවා. තව තැන ඉන්නවා. තව තැනක යනවා. ඉතින් ඇවිදිනවා මිසක් අර පෙරලෙන ගගේ පාසි බැඳෙන්නේ නැහැ වගේ භාවනා හරියන්නේ. ඉතින් මේ ඇවිදීම තනින් තන තනින් තන ඇවිදීම නිසා මේ වස් කාලේදී භාවනා හරියනවායි කියන. මොකද වස් කාලේ ඇවිදින්නේ නැහැ. ඒ නිසා මේ ගමන් ඇවිදිල්ල, ගමන් ගැස්සිල්ල ගියන් වෙනුවෙන් එච්චරම බලපාන්නේ කරන්න බෑ. ඔය මම දන්න කාලයක එකපාරක් මේ ළංගම යෝජනා කරා භික්ෂුන් වහන්සේලාට නොමිලේ බස්වල යන්න අවසර දෙන්න. දැන් තියෙනවා බස් කූපන් කියලා જાතියක්. බස් කූපන් අපේ නම යන්න පුළුවන් බස් එකේ. කූපනේ කලින් කවුරු හරි දෙනවා. භික්ෂුවට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ සියන්නිකායේදී මහානිකායවල හාමුදුරනේ කිව්වා මේ සල්ලි නැතුවවත් බස් කූපන් නැතුවවත් විහාරේ නතර කරගන්න බෑ. දැන් හැම බස් එකෙම නිකන් යන්න දුන්නොත් එහෙම මොන වැඩක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. කරුණා කරලා නිකන් ටිකට් දෙන්න එපයි කියලා. භික්ෂුව ඕන වෙලාවක මට මේ ගමනක් තියෙනවා කියලා ගමන් දාගන්න. ඉතින් ඒ දානකොටම දැනගන්න ඕනේ ඒක නම් භාවනාවට රුචිත් නැහැ කරන භාවනාවට හරියන්නේ නැහැ ඒක තැනක ඉඳගෙන මේ භාවනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අද්ධාන හිත ගමන් යවිදින හිත ආවොත් මොන්න විජින්වත් නට කරන්න යට කරන්න බෑ කියලා ඇවිදින්නම හිතෙන ඉතින් ඇවිදිනකොට භාවනාවේ වැඩිමක් සිදු වෙන්නේ නිසා මේ අද්ධාන පලිබෝධය කියලා එකක් තියෙනවා ගමන් යවිදින තියෙන ගතිය ඉතින් භාවනා කරන එක නා දැනගන්න ඕනේ මේ කවුරු කිව්වත් වරෙන් මචං මහමුදේ නාන්න එයාට කියනවා අපෝ බෑ ගියොත් අම්මා තලාවි මට මට ඔය මොකද්ද මට තේරෙන්නේ නැහැ පදේ මට මතක නැහැ ගියොත් අම්මා තලාවි මට කියලා එමීට තමන්ගේ වැඩේ කරගන්න ඕනේ ඒක මේ සමස්තයක් වශයෙන් කරන්න බෑ එක එකනා කරගන්න ඕනේ ගමන් ගැසිල්ල නතර කරලා නැත්නම් මේ අබ්ධාන පලිබෝධේ ඊගාට තියෙන එක තමයි ඥාති පලිබෝධය භික්ෂුවකට ඒ භික්ෂුව තමන්ගේ අම්මට තාත්තට සලකන්න හරි මේ පටන් අරගත්තොත් නැත්තම් නම් ඇත්තට කවුරුත් නැත්තම් සැලකිය යුතුමයි. අම්මට තාත්තට සලකන්න මේ ආදා මේ ආර්දනා කරන්න ඕනේ වස් කාලයට ගිහිලා කරන්න කියනවා. නමුත් මේ සීළු ඥාතින් අල්ලන මේ පටලවා ගත්තට පස්සේ ඒකේ නා ආයෙසරයක් සිවුර දාගත්තට මොකද ගිහියෙක් වගේ හැසිරෙනවා. ගිහියන්ගේ ඥාති සම්බන්ධය ගැන මම මොකුත් කියන්නේ නැහැ වැඩක් නැහැ කියලා. ඒ කිය හොදලා ගන්න දෙයක් නැහැ. ඒ කෙටියෙන් කියනවා කියන්නේ මේ අසීවනාච බාලාණන් තමයි. නෑ බෑ කියන කට්ටිය තමයි නෑ නෑ දෑ කියලා කියන්නේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ. ඉතින් භාවනා කරන්න ගිය වෙලාවේ පුදුමාකාර කොක්කක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ අයට නොදැනෙන්න ඥාති සම්බන්ධතාවයත් කඩන්න නැතුව මේක කරනවා කියන එක ලේසි නෑ. මට ධම්මික හඳුර පටන් ගන්නකොටම කිව්වේ ගිහියෙක් වශයෙන් ඔබ භාවනා කරපන් කාටවත් කියන්නේ නැතුව. කාටවත් කියන්නේ නැතුව ගිහිල්ලා භාවනා කරපන් කියලා. ඉතින් අපි පොතේ සඳහන් කරලා තියෙනවා අයියයි මල්ලි දෙන්න දෙන්නම පැවිදිලා තියෙනවා. දෙන්න ඉතාමත්ම උග්‍ර විදියට ඈත පළාතකට ගිහිල්ලා භාවනා කරනකොට අයියා හමුදුර කිව්වලු මල්ලිට උගව කාලෙකින් අම්මා බලන්න ගියේ නෑ. අපි බුදුජානසෙත් වන්දනා කරගෙන ඒ ගමේ ඉන්නවා අම්මගෙත් වගතුක බලාණියන් කියලා බුදුහාමර වන්දනා කරලා අම්මා ගේ ළඟින් පින්නපාති කියලා. ඉතින් අම්මට අඳුර ගන්න බැරි වුණා. අයියා හමුදුර අඳුර ගන්න බැරි නැති පින්නපාති බෙදෙනවා. බෙදනකොට මේ මගේ හැරියට පස්සේ ඇහුවලු මේ අපේ ලොකු පුතා දෑ කියලා ඇහුවලු. පස්සේ නාමතුරුෙන් අහගන්න කියලා අයියා ගියලු යන්නේ. දැන් පස්සේ එනවා මල්ලි හාමුදුරුව. ඊට පස්සේ හාමුදුරුව බාර වගේ බොහොම ගෞරවයෙන් දාන්න බෙදලා මේ අපි පොඩි පුතා දෑ කියලා අම්මා. ඇරලා ගීසලා ගියා හාමුදුරුවන් අහගත්තේ නැද්ද? ඒවලු එයා ගියලු යන්නේ. ඉතින් ලොකු සාංශ කියනවා දැන් අම්මට අසනීපයක් නැති බව පේනවා. බින්ද පාතේ බෙදෙනවා. ඇයි හොඳ අයියක් නැහැ. මාතුල යන එකයි තියෙන්නේ. එහෙම නැතුව ඥාතිකම ගැන කතා කරනකොට ඒත් ලොකු අහමුසු කියපු කතාවක් මම මේ කියන්නේ. ඒ ආහමුදුර පැවිදි වෙලා අර පරණ අඹෝ ඉන්න ගෙදෙට යනවලු බින්ද පාති. ඉතින් පරණ අඹෝ ඉතින් ලුණු මිරිස් ටිකක් හදලා ඉතින් කටගැස්මක් හදලා කොහොම හරි පින්න පාත බෙදුනවලු ඉතින් හැමදාම දැන් ආහමුදුරෝ වෙන තැන් වලට යන්න නැතුව ගෙදෙට යනවලු බින්ද පාති. අම්මන්ඩිට තේරුණාලු පන්සලේ නෙවෙයි හිත තියෙන්නේ කියලා. ඉතින් එක දවසක් එනකොට මේ ආහමුදුරෝ එන පැත්තට පස්සහරවගෙන එළියේ පඩිය ගාව ගොම ගන්නවලු. එතතම සීරු බාලා පිටිවල තීන්ත වගේක් ගාලා තියෙනවා ගොම ගන්න. ඉතින් ආමතු හිටියලු හිටියලු හිටියලු. දැන් පස්ස හරවන ගෑණි ගොම ගන්නවලු. ආමඳුරෝ ඊට පස්සේ <coughs> කියනකොට විජහාට ගිහිල්ලා ගොම ටික හොදාගෙන ආවිල්ලා දාන හැන්දක් බෙදලා කිව්වලු මේ ආමඳුර යන්න ඇවිල්ලාවලු මොකද ඒකේ මේ ගියේ අලුත් කළ ගොම ගානේ මේ අද මාව බලන්න කෙනෙක් එනවයි කියලා තියෙනවා. ඒ කියන්නේ මේ මනුස්සයා පැවිදුණ නිසා දෙවෙනි මිනිහෙක් කෙනා බලන්න. ඉතින් ඕකට ආය වෙන කෙනෙක් ඕනේ කියලා සිවුර ගල්වල දාලා ගෙට ගියා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මට කිව්වේ. ඌට ආය තව කවුරුත් ඕනේ ඉවරයි. ඔක්කොම කරපු ටික ඉවරයි. ඔන්න ඥාති සම්බන්ධකම් කරන්න ගියාම කිසි කෙනෙක් හිතන්නේ ඒ සම්බන්ධය එච්චර ලෙස්සන සුළු එකක් කියලා. ලෙස්සුවාට පස්සේ වැටෙන තැන හිතෙන්නේත් නැහැ. පටන් අරගෙන යනවා. ඉතින් ඒකයි මේ විවේකයේ සීනාසනයක ඇසුරු කරලා බණ භාවනා කරනවායි කියන එක මොන තරම් වීර වික්‍රම ක්‍රියාවලියක්ද කියලා බලන්න කඹේ ඇවිදිනවට වැඩිය අමාරුයි. নিকමට හරි ඒ පැත්තට අනුකම්පාවක් කරන්න ගියොත් කොයි වෙලාවෙ lessයිද දන්නේ lessුවොත් වැටෙන්නේ ආයෙ ගොඩ ගන්න පුළුවන් තැනක නෙවෙයි ඊට පස්සේ ඉතින් ඔක්කොටම ඉතින් sorry තමයි කියන්නේ වුණාට පස්සේ sorry කියන්න වෙනවා අර ඔක්කොම ටික ඉවරයි ඒක නිසා මේ පැත්තකට යන්නේ නැතුව පැවිදි වෙච්ච තැනෙන් ගව් ගානක් ඈතකට යන්න කියලා කියනවා බණ භවනා කරන්න පේන තෙක් අහනක පින්න එපයි කියලා. නමුත් පැවිද්දෝ කැමති ගිහියෝ කැමති අනේ අපේ ආමතෝ ගමේ පන්සලෙම ඉන්නවනම් හොඳයි කියලා කියනවා. ඉතින් එතකොට වෙන්නේ අර තිබුණු ඥාන්ති සම්බන්ධකම් වැඩි වෙනවා මිසක්කා. Tamanට අර තාම අමාරුවෙන් මට පිටියක එල්ලලා තිබුණ කසින මණ්ඩලේ අරගෙන ගිහිල්ලා ඒ ඒ ඇතිවෙච්ච උග්ඝහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්තට තියාගෙන ඒක දිගට වෙලා පවත්නකොට මේ වගේ කාරණාවක් ඔළුවේ වැඩ කරනවා නම් මේ වගේ පොඩි කොස්සක් ඇහැට කුණක් වටනවා වගේ ඔළුවේ වැඩ කරනවා නම් කොහොමද අපි නැවත නැවතත් අර අරමුණේ හිත තියන්නේ? ඉතින් ඒ ඒ ඒ යෝගාවචරය තියෙන මහ පුදුමාකාර ප්‍රශ්නයක් නේ. සාමාන්‍ය බුද්ධිය තියෙන දේ. ඉතින් ඒක නිසා මෙවුව පොතේ ලියලා තියෙනවා. පුතෝ ওই වැඩේ කරනවා නම් ওই ඥාති සම්බන්ධකම් පවත්වන්න යන්න එපා. කුලයා කෙරෙහි, ගණයා කෙරෙහි අනවශ්‍ය පෛරුපාසනකම් කරන එක සාමාන්‍ය බුද්ධියට නම් මිනිස්සු කැමති. නමුත් ඒකෙත් භාවනා කරන අය නෙවෙයිනේ. උඹනේ භාවනා කරන්නේ. උඹනේ ගමනක් තියෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනෙකුට උපස්ථාන කරන කිසිම උපස්ථාන කුලයක් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා සිව්පසෙන් උපස්ථාන කරන. ඒ නිසා මේ කුලයා කෙරේ Tamanට තියෙන මේ බන්ධනය යට කරගෙන අර සමාධිය උපචාර සමාධියට යනකම් උපචාර සමාධියෙන් අර්පණ සමාධියට යනකම් වැඩ කරනකොට Tamange තිබුණ අගයන් ආඩම්බරයන් තේරම ඒ කාලකට පැත්තකට තියන්න වෙනවා. උගක් දෙනෙක් කරන්නේ ගල්ලෙනක් ඇතුළට රිංගලා හෝ කැලයක් ඇතුළට රිංගලා හෝ සම්බන්ධතාවය නැතුව පැත්තකට වෙනවා. මම පැවිදි වෙලා 92 විතර ගිහිල්ලා 96 වෙනකම් බුරුමේ හිටියා. කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් මට තියන්න ඕනකමක් උනේ නැහැ. ඒ කාලේ මෛත්‍රික යුනිවර්සිටි එකේ හිටපු කට්ටිය පුළුවන් තරම් හොයලා තියෙනවා. එක්කෙනෙක් ඇවිල්ලා මට කියනවා සිතුල් පව්වේ භාවනා කරන්න කියලා අලියෙක් ගාලා මැරුණායි කියලා කට කතාවක් ගියා. ඒ නිසා අපි හෙවිල් අතහැරලා දැම්මයි. මං කිව්වා හරි ෂෝක් ඒ අලියට පින් සිද්ධ වේවා. මේ මේ අලියෙක් ගාලා මාව මරලා දාලායි කියලා. ඒගොල්ලෝ හොයනවා නෑදැහැකමට. ඒ හොයන වෙලාවේ සම්බන්ධතාවයක් තිබුණොත් ආයෙ සෙල්ලන්නේ කොක්ක වදින්නේ කොහේ හිටියත් වදිනවා. ඉතින් ඒකෙන් කපල දානකොට දැන් සිද්ධාර්ථ කුමාරයා නිරංජරාගංග පැනලා ඉහා රාජ්‍යයට ගියේ සුද්ධෝදන රජුරන්ට අහු වුණා නම් වරමතු ගහලා ගෙන්නනවා. යසෝදරාවට අහු වුණා නම් වරමදු ගහලා වෙන්නනවා. ඒ නිසා මේ ගණයා කෙරේ කුලයා කෙරේ නොබැඳී ඈතට යනවයි කියන එක කවුරුත් කී කී අයින්ද යන්නේ. කවුරුත් කියලා දෙනකන් ඉන්න එපා. නොපේන පැත්තකට යන එකයි තියෙන්නේ. ඒ වගේම කියනවා ආබාධ රෝග ආබාධ ඇති කරගන්න එපා. පුළුවන් තරම් අභ්‍යාපජ්‍ය පරමතාය කියලා ගිලම්පතෙන් ශරීර සෞඛ්‍ය නඩත්තු කරගන්න බැරි වුණොත් කොන්දේ අමාරුයි බඩේ එකක්මයි ඉසි එකක්මයි කිව්වොත් ආධුනික යෝගාවචරයට ඒක පන්නන්න බෑ. ඒ ලෙඩ රෝග తত্ত্বය ඒක නිසා ඒ තමන්ගේ කය නඩත්තු කරගන්න ඕනේ කෝවිලක් පන්සලක් නඩත්තු කරනවා වගේ. හොඳට පිරිසුදු කරලා නාවල කවල පොල ඇඟ තියාගන්න ඕනේ. ඉතින් උඟව දෙනෙක් අර අත්තකිලමතාන යෝගී ක්‍රම කරන්න ගිහිල්ලා කය නරක කරගන්න. දැඩි සැප හොයන්න ගිහිල්ලා හෝ දැඩි දුක් විඳවන්න ගිහිල්ලා කය ලෙඩ කරගන්න. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව අවශ්‍ය කරන්නේ නිවනට විතර නෙමෙයි කය නඩත්තු කිරීමටත් අත්‍යවශ්‍යයි රෝගාබාධ වැඩි කරගන්න යන්න හොඳ නැහැ. රෝගාබාධ වැඩි නම් මතක තියාගන්න භාවනා හරියන්නේ නැහැ. එහෙමනම් මොකක් හරි කාම කාම ගුණයන්ගේ මොකක් හරි දෝෂයක් තියෙනවා. ඒ නිසා මේ භාවනා කරගෙන යනකොට නිරෝගී භාවයක් එනවා. හරියට භාවනා කරගෙන යනවනම් නිරෝගී භාවයක් එනවා. ඉස්සල්ලා එන්නේ කාය මානසික නිරෝගී භාවයක්. ඊට පස්සේ කායෙන් නිරෝගී භාවයක් එනවා. ඒක නිසා කියලා තියෙනවා මේ චංකි සූත්‍ර වගේ සූත්‍රවල සමාධිය හරියාගෙන එනකොට කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති කියලා. ඇඟේ සෛලයක් සෛලයක් පාස සැප විඳින්න පටන් ගන්නවා. හැම හන්දියක් හන්දියක් පාස පුදුමාකාර සාන්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය ඒක දීමෙන් කය රේස් සස්වෙක් වගේ හදලා තියාගන්න පුළුවන් වෙනවා. නැත්තම් එහෙම හැම තැනම ලෙඩ වෙන්න පටන් ගන්නවා. කරන දෙයක් නැහැ. ඉතින් ලෙඩුණයි කියලා මොනව කරන්නේ? එතකොට භාවනාවට එන බාධාවක්. අන්තිමන සඳහන් කරන අර මුලින් මම කියපේක අන්තිමන ඉස්සල එක. ග්‍රන්ථ පරිබෝධය කියලා කියන්නේ උගත්කම බාධා වෙන හැටි. Tamange දැනුම අනිවාර්යයෙන්ම හරස් කපනවා. ඉතින් ඒක නැති කරගන්නවා, ඒක නැත්නම් ඒක බාධා කරගන්න එක නැතිව කරගන්න මේ කතාවක් කියලා තියෙනවා අපේ හරීම ලස්සනයි. ඒ ත්‍රිපිටකදර චූලාදේ චූලාබේ කියලා මහා ස්වාමීන් වහන්සේ නමක් ඇඳලා තිනවා අනුරාධපුරේ. ඒ සංසි පුල්ලුවන් තරම් ත්‍රිපිටකේ කටපාඩම් කරලා ත්‍රිපිටකදර වෙන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් උත්සාහ කරපුවාම ඒ කාලේ තියනවලු ත්‍රිපිටකදර විභාගයේට ඒකේ විභාග පරීක්ෂකවරුන්ට දැනුම් දෙන්න රත්තරන්ින් හදපු gediya. ඩෝන් ඩෝන් ගාලා ගහන්නේ කාන්ටාරය. ඉතින් මේ හාමුදුර රත්තරන් gediya ගැහුවාලු. gediya ගහලා බස්ස්ටෑන්ඩ් ගියාට පස්සේ පන්සලේ ලොකු හාමුදුර කතා කරලා චූලා මේ කවුද හරි අද රත්තරන් gediya ගැහුවා. කවුද කියලා. ඊට පස්සේ කිව්වලු මමයි කියලා. මම තමයි ගැහුවේ කියලා. කියන්නේ මම මන් දැන් ත්‍රිපිටකේ විභාගයට සූදානම් කියලා. එතකොට ඒ ශාංශයවලු මේ <clears throat> වචනයක් දාලා උඹ විභාගේ ඔක්කොම පාඩන්න මේ සංස්කාර කියන්නේ මොනවද කියලා දන්නවද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් මෙයා ටක් ගාලා උත්තරේ දුන්නලු. අර හම්තු හ්ම් කිව්වා. ඊට පස්සේ ආයෙ උත්තරයක් දුන්නලු. හ්ම්. ඒ තව උත්තරයක් දුන්නා. ඒකල උඹට තේරෙනවනේ පළවෙනි දීපු උත්තරේ හරි. මම හ්ම් කියපනේ ඔබ තව උත්තරයක් දුන්නානේ. උඹට හම්බ ලෑස්ති නෑ විභාගෙට. ඔබ හොඳට භාවනා කරන්න ඕන කියලා අහවල් ගඟට යන්න කියලා රුහුණට පිටත් කරාලු. එතන ඉන්නවලු හොඳ දක්ෂ හාමුදුර කෙනෙක් මේ ගුරු හම්සයන් ගෝලා සහෝදර කෙනෙක්. ඊළඟ කවල අසවලංගාට බලයන් ඔය ඔහොම දෙපක් දෙකක් උත්තර වෙන්න බෑනේ එකට හරියට මුත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ ත්‍රිපිටක විභාගයට ඕක පැත්තක දාපන් ඵලයන් කියලා. ඉතින් මේ ශාන්ති කිල්ල අර සහෝදර ආම්දුරන්ට ලොකු ආම්දුරන්ගේ ඒගොල්ල ලොකු ආම්දුර මං ගාවට උභාන්තේ ගාවට එව්වා උභාන්තේ බොම පොතපත දන්න කෙනෙක් කරුණා කරලා මට කියලා දෙන්න. අනේ නම මං දැන් හරි වයසයි ඔය එවන ලොකු ආම්දුරන් හරිම හොඳ කෙනෙක් මං දන්න කෙනෙක් මට නම් මේ වැඩේ සම්පූර්ණයෙන් කරන්න බෑ. ඒ නිසා අපි මේ වස් කාලේ උඹ බුදුජානකගේ පෙළ වචන කියෝපන් මම රැයට උඹට අටුවාව කියලා දෙන්න. මිනිසුන්ට තැවිල බණ අහන්න කිපන් කිව්වා. දැන් මාස 3ම මේ උදේ වරුවට මිනිසුන්ට බණ කියනවා. පෙළෙන් සූත් බුදුජානකගේ වචනේ ගුරුන්නාන්සේ රැයට ඒකේ අටුවා කතාව කියලා දෙනවා. දැන් මෙයා පෙළ කියන තාලෙන් අන්තිම දවසේ ගුරුන්නාන්සේ ආවිලා කකුල් දෙක ආව. උක්කු ටිකෙන් ඉඳගලු අනේ ආවුසෝ මට කමටහනක් දෙන්න බැරිද කියලා. ඒගොල්ලෝ මේ ඔබ වහන්සේට පිස්සු ඔබ වහන්සේ මගේ ගුරු ආමතුරු. පොත කියන දෙනෙක් කනවා. මේ සෙනග ඉස්සරහා ඇදිලි බැඳගෙන මගෙන් කමටහන ඉල්ලන්නේ. ඒසෙයි හාමුදුරු කිව්වලු මේ අඤ්ඤෝ යාවසෝ ගතකස්ස මග්ගෝ. ඇවැත්මේ ගිය මිනිහගේ පාර වෙනයි. මන් දන්නේ පොත විතරයි. ඔබ හොඳට භාවනා කරලා තියෙනවා ඔබ කියන තාලෙන් මට තේරෙනවා ඔබ ගමන ගිහිල්ලා තියෙන මිනිහෙක් කියලා. කියලා ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා අර සෙනගේ ඉස්සරහා ඇඳලා තියෙනවා. ඉතින් ඒක නිදර්ශනයකට පෙන්වනවා මේ චූලාබේ හැමතුර කවදාකවත් තමන්ගේ භාන්තත්කම පෙන්නලා නැහැ. බොහෝම නිහතමානීව වැඩේ කරලා තියෙනවා. ඒසයට ග්‍රන්ථය හොඳටම දන්නවා. භාවනාවට බාධා වෙලා නැහැ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා බුරුමේ පන්තිසාසි කියනවා දැනුම බාධා කළ යුතුයම නැහැ. දන්නවනම්. දන්නේ නැති එකන තමන්ගේ දැනුමම තමන්ට බාධාවක් කරනවා. ඒවා පලිබෝධ. අතර අමාරුවෙන් ත්‍රිපිටකය ඉගෙන ගන්න. පොතක් ඉගෙන ගන්නවා කියන එක ලේසි නෑ. නමුත් ඒක භාවනාවට ගියාම ඒක හිත ඇතුලේ වැඩ කරන්න ගත්තොත් ඒක ඒකදෝ මේකදෝ කියලා ඒකට කියනවා ග්‍රන්ථ පරිබෝධය කියලා. එනිසා ග්‍රන්ථය හදාගන්න. සුත්තමේ ඥානෙ තියාගන්නමොත් පැහියක් වෙන්න හදන්න එපා. ඉස්සර වෙන්න දෙන්නේ නැතුව රැක ගන්න ඕන. අන්තිමටම පෙන්නනවා මේකේ මේ දස පරිබෝධල 이르දි පරිබෝධය කියලා තා අනුගේ හිත කියවන්න පුළුවන් ගතිය වෙන වෙන අභිඥාව එනකොට විපස්සනා වගේ යෝගාවචරයකට පුදුමාකාර කරදරයක්. හැම කෙනාම හිතාන ඉන්නවා මේ විපස්සනා භාවනා කරන ගාව ඉද්ධි ප්‍රත්‍යහාරය තියෙනවා කිය. නැත්තම් ආරෝපණය කරනවා. ආරෝපණය කරලා කියනවා මේ මේමයි මේ මේමයි කියලා নিকමට හරි කිට්ටුවෙන් යන වචනයක් කිව්වොත් ඒක හරි ගිහිල්ලා මේ මිනිස්සයා නැත්තටම නැති කරනවා. ඒක නිසා සමත භාවනා කරන කට්ටිය 이르දිය පිළිගන්න එක අවශ්‍ය දෙයක් කියලා විපස්සනා කරන කට්ටිය කවදාකවත් පෙන්වන්නේ නැහැ. පුළුවන් තරම් වසන් කරනවා මොකද මිනිස්සුන්ට ඕන කරන්නේ නිවන නෙවෙයි. මිනිස්සුන්ට ඕන කරන්නේ මැජික්. මිනිස්සුන්ට ඕන කරලා තියෙන්නේ මේ ගෝසාව. ඉතින් ආමතුරු කෙනෙක් අල්ලගෙන ඒ කට්ටියගේ දේවල් ඉෂ්ට කරන්න හදනවා. ඉතින් යෝගාවචරයක් වශයෙන් කසින භාවනා කරන කෙනෙක් වශයෙන් උපචාර සමාධියට කිට්ටු කරන කෙනෙක් වශයෙන් නැත්නම් ඉහළට යන කෙනෙක්ගේ තමන් ඇති කරගත්ත ಗುಣ කදම්බය දිගට පවත්තන්න ගිහිල්ලා ලෝකෙන් අබ්බමල් රේණුක තරම්වත් උදව්වක් ලැබෙන්නේ නැහැ. එච්චරයි කියන්නේ. ලෝකේ ලෝකයක්. ඒකේ බාධාවක් නැහැ. තේරුම් ගන්න ලෝකයේ කියන්නේ ඕක තමයි. හැබැයි උඹ පරිස්සම්බයන් කිය. ඒක විඋගන්නන්නේ තේරවාදේ විතරයි. තේරවාදේ උගන්වන ඔබට හරියනකොට මේ මේ කරදර එනවා. ලෝකෙට බනින්න එපා. ඒ ලෝකේ හැටි ඔබ ඒකෙන් එහෙන් දාගෙන මෙහෙන් දාගෙන යන හැටි ඉගෙන ගන්න ඕනේ. ඒ කරදර තියෙද්දී ඒ එහෙම මේ දාගෙන යන හැටි දන්නේ නැත්නම් සාමාන්‍ය ත්‍රිවීල් ඩ්‍රයිවර් කෙනකින් අහන්නකෝ. ඒගොල්ලෝ දන්නවා. එන්දම මෙන්දම ගියා. ෆෝන් ගන්නකොට මිනිහා ගිහලා ඉවරයි. ඉතින් ත්‍රිවිල් කාර්ය කරන්නේ මොකද්ද? දකුණට සිග්නල් දැම්ම වමට කැපුවා ගියා. මගේ ජීවිතේ පුරාවටම කෙරුවේ ඔච්චරයි. කවුරු හරි එනවනම් මයිත් එක්ක ගමන යන්න මම කියන මම යන්නේ දකුණු පැත්තට කියලා. ඒ මනුස්සයා දකුණට යනකොට මම ගිහලා වම් පැත්තේ වැඩේ කරලා ඉවරයි. කිසිම කෙනෙකුට මොනම තාලකින්වත් එහෙම පොරොන්දු වෙන්නත් එපා, අල්ලන්න තියන්නත් එපා. ඉතින් මේක බලනකොට කට වෙට්ට පිටලකමක් කියාවි. එහෙම නැත්නම් සමාජශීලී නැති ගතියක් කියාවි. එහෙම නැත්නම් කීවානාහන ගතියක් කියයි. එහෙනම් බීරියලියට වේනා ගායනා කරනවා වගේ කියන්න පුළුවන්. ඉතින් ඒතියෙදි මේ ගමන යනවයි කියන එකට දෙවන්නේක්ගෙන් නම් උපදේශ අහන්න යන්න එපා. ඒ කියන්නේ කියනවා අපි මේ විභාගේ පේල් වෙන්නේ අනුන් කොපි කරන්න යන හින්දා කියලා. කවදාකවත් කොපි කරන්න එපා. වහන හරියගෙන එනවනම් Taman දැනගන්න ඕනේ යන්නේ නිකන් අහනවා. ඇහුවට මොකද Taman දැනගන්න ඕනේ මේක තමයි පාර කියලා. අන්නේ ගමන්ට යන්න ආදුනිකයට බෑ. එයා මූලික කියන ඔයගේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි වගේ දේවල් හරියාගෙන එනකොට තමයි ඔය ditthi visuddhi magga magga ඥාන දර්ශන විසුද්ධි කියලා මහ භයානක සම්දිස්ථාන දෙකක් හම්බ වෙනවා. අන්නේ එතෙන්ට යනකොට පරිස්සම් වෙනවා කියන එක ලේසි නෑ. වෙන කෙනෙකුගේ සරණකුත් නෑ. මේක එන්නේ ගුණවතාට සිල්වතාට පමණයි. මේක එන්නේ ගුණවතුන්ට සිල්වතුන්ට පමණයි. ඒ නිසා තමයි ගුණයේ සීලේ වැඩිනකොට වඩා ගන්නාලද ගුණේ හානි කරගන්න නැතුව ඉදිරියට යන්න එහෙම නැත්නම් ආරක්ෂක සම්පදාව ඇති කරගන්න පුදුමාකාර ඥානයක් අවශ්‍යයි කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්නේ නැහැ. භාවනා කරන කෙනාට ඒ ඥානෙ පහළ වීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.